ඉතින් මේ චක්ක නිපාතේ සඳහන් වෙලා තියෙන්නේ ඒ සූත්‍රයේ සරුවචනාංශයේ නිර්වේදය හඳුන්වා දීම සඳහා එහෙම නැත්නම් නිර්වේදය මාත්‍රිකා කිරීම සඳහා අංග 6කින් 6 පැත්තකින් විස්තර කරනවා ඒ නිසා අපිට මේ නිර්වේදී කියන වචනයත් නිර්වචනය කරගන්න වෙනවා. ඒකට අර්ථය සපයා ගන්න වෙනවා. නිර්වේදී කියන්නේ අවබෝධ කරගන්නවා. ඒක විනිවිද දකින්නවා කියන අදහස. ඉතින් ඒක නිවනටම නමක් වගේ. නිර්වේද කෙරුවොත් යම් කිසි දෙයක් ඒකෙන් අපිපත් වෙන්නේ නිවනටයි. ඒ සඳහා නිර්වේද කළ යුතු ධර්මාත්මක හයක් ਸਰවඥාන්සේ ਸਰවඥතා ඥානේ විනී ජනතාව වෙන අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අපි මතක් කරපු විදිහට <clears throat> කාමය ਸਰවඥන්සේ මාතුකාව විදිහට මතු කර ගන්නවා. යම් කිසි කෙනෙක්ගේ සංසාරයට බැඳෙන ප්‍රධානම බැම්ම කෙලෙසේ <clears throat> කාමයේ විනිවිද දැක ගැනීම නිවනට පෙතක්. නිවනට මාර්ගයක්. ඒ වගේම අපි නිතර විඳින නැත්නම් සොයා යන මේ සැප වේදනාව නැත්නම් වේදනා චෛතසිකය හරියට අපේ ජීවිතේ මෙහෙවන දෙයක්. ඒ වේදනා චෛතසිකය විනිවිද දැක්කොත් ඒක නිවනට මාර්ගයක් වෙනවා. ඒ වගේම මේ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. අපිට 6 4 තීරණයි කියන්නේ ඒ සලකුණු තබා ගැනීම හඳුනා ගැනීම පටන් ගත්ත වයස. එතෙන් පටන් ඒ ඇතිවෙන සියලුම ගැටලු සංසාරයට බැඳින සුළු වුණාට ඒ සංඥා චෛතසිකය නැත්නම් සංඥාව කියන සංසිද්ධිය හරහා විනිවිද දැක ගන්න පුළුවන් නම් ඒක නිවනට පෙතක් වෙනවා. ඒ වගේම මේ ආශ්‍රව කියන ධර්මය ඒක පාලියේ ආසව කියලා සඳහන් කරනවා සිංහලේ මිශ්‍ර සිංහලේ ආශ්‍රව හෝ ආශව කියන පද දෙකම සඳහන් කරනවා. ඒකත් නොදැනීම පෘථග්ජන හිතකින් සන්නාමාන දීටි සහිත හිතකින් කෙලෙස් සහිත හිතකින් අසන දකින්න හැම චිත්තක්ෂණයක්ම පොඟවලා ඒක ව්‍යාකූල තත්වයකටපත් කරලා කොහෙන් පටන් ගත්තත් සංසාරේ කියලා මේ මේ සංසාරයට ඇදලා දාන කොහෙන් පටන් ගත්තත් කෙලෙසයක් උපදවන කොහෙන් පටන් ගත්තත් කර්මයක් උපදවන කොහෙන් පටන් ගත්තත් නරක විපාකයක් ගෙන තැනට මෙමීට lessලා බස්සලා දෙනවා මේ ආශ්‍රව ධර්ම නිසා ඒකේ තරම්ම චපල වංචනික ධර්මයක් වුණාට ඒ ආශ්‍රව ධර්ම පිළිබඳ විනිවිද දැකීමත් නිවනට පෙතක්. ඒ වගේම තව මාතෘකා දෙකක් සරුවචනසේ කර්මය සහ වේදනා කියන දුක්ඛ කියන මාතෘකා දෙකත් මේ නිර්වේදය නිබ්බිදාව විස්තර කිරීමට උපයෝගී කර ගන්නවා. ඉතින් අපි මේ වැඩමුළුව සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ ආශ්‍රව කියන ಪದේ. ඉතින් ඒ ආශ්‍රව කියන ಪದේ ගත්තාම ඒ ආශ්‍රව හරහා ඒ නිවන තේරුම් ගන්න උත්සාහ කරන කෙනා නැත්නම් ආශ්‍රව විනිවිද දැකීමෙන් නිවන තේරුම් ගැනීමට උත්සාහ කරන එකනට ਸਰවඥාන්සේ ආශ්‍රව සම්බන්ධ පැතිකඩ හයක් මේ නිබ්බේධික සූත්‍රය සඳහන් කරනවා ආසවා භික්කවේ වේදිතබ්බා ආමානිනි මේ ආශ්‍රව කියන එක දත යුත්තක් විනිවිද දත යුත්තක් ඉතින් එහෙම ආශ්‍රව දත යුත්තක් විදිහට විශේෂ මාත්‍රකාවක් විදිහට දැනගත යුත්තක් විදිහට දේශනා කරලා තයෝ මේ භික්කවේ ආසවා කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ කියලා ඒ ආශ්‍රව කියන පදය මනුෂ්‍ය ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකොට වැඩ කරන බලමුළු තුනක් තියෙනවා කාමයට බරව පැන නගින මේ මෝදු වෙන ගතිය එහෙම නැත්නම් කාමයේ අණුව පැසවන ගතිය මුහු කරවන ගතිය මධ්‍යසාර ඇති කරන ගතිය මත් කරන ගතියට කියනවා කාමාසව කියලා ඒකට පස්සේ භවයේ පතුරවන භවයේ මේ ඇදගෙන යන සරවණ භව ශක්තියක් තියෙනවා. ඒකට කියනවා භවාසව කියලා. ඊගාටම ඊට යටින් තියෙනවා අවිජ්ජාසව කියලා. මේ අපි මොන දේ කරත් ගිවං කරන්න බැරි මෝහයක්. ගිවං කරන්න බැරි අන්ධකාරයක්. ඒක නිකන් චිත්‍රපටියක් පෙන්වනකොට චිත්‍රපටි ශාලාව අන්ධකාර වුණේ නැත්තම් අපිට චිත්‍රපටිය පේන්නේ නැහැ. චිත්‍රපටිය පේන්නේ අන්ධකාරය හරහා. අන්න ඒ වගේ මේ ජීවන චිත්‍රපටයේ ලස්සන වෙන්න වෙන්න අන්ධකාරය මතක නැති වෙනවා. අපිට නමුත් අන්ධකාරය නැත්තම් චිත්‍රපටය පේන්නේ නැහැ. ඒ වගේ ඒ චිත්‍රපටයක තියෙන උන අන්ධකාරය වගේ අපි මේ ගමනේ ගමනේදී මෝහයක් අවිද්‍යාවක් නිතර මෝදු වෙන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසා ඒකට කියනවා අවිජ්ජාසව කියලා. ඉතින් ඊයේ අපි මේ ආසව කියන පදේ තේරුම් ගන්න යනකොට මේ කාමාසව හරහා අපි නිදර්ශනයක් වශයෙන් කාමාශ්‍රව අරගෙන ඒ කාමාශ්‍රව කාමාශ්‍රව කෙනෙක් ජීවිතයේ තියලා ක්‍රියාත්මක වෙනවා දකින්නකොට පෘථග්ජනිය තුල ඒක කාම මිත්‍යාචාර වශයෙන් ආචාර ධර්ම මට්ටමේ සිදුවෙන අවස්ථාව ඒ කාමයාගේ ඕග මට්ටමක් යෝග මට්ටමක් වෙනවා. එතකොට දෝරේ ගලනවා. ඒ පුද්ගලයාට අම්මා පවත් සීපත් දන්නේ නැහැ. බයලජ්ජාවකුත් නැහැ. <clears throat> රෑ දවල් දන්නේ නැහැ. කාම මිත්‍යාචාරයට යනකොට ඒක යහාන්තවට මොහොදු වෙනව නෙවෙයි දෝරේ ගලනවා. ඒකට කියන ඕග මට්ටම කියලා. ඒ ඕගවල ඕග කියන්නේ ගංගාවක් නම් ඒකේ උල්පතේ මුල හරිය වගේ තමයි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව පොඩ්ඩක් මොහොදු වෙන ගතිය තියෙනවා. ඉතින් මේ මොහොදු වෙන මොහොදු වෙන දේවල් එකතු වෙලා තමයි අන්තිමට මහා ඕගයක් බවට මහා යෝගයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ කෙනාට බේරෙන්න බෑ. මේ මීටර කියලා ගල ගලවගෙන එනවා වගේ. ඉතින් ආපහුත් පස්සේ යට කරගෙන යනවා. දුවල බේරෙන්නත් බෑ, පැනලා බේරෙන්නත් බෑ. ඒ ඒ ඕග මට්ටමට යෝග මට්ටමට මත වෙනකොට ඒක අපි කියනවා කාම මිත්‍යාචාරය කියලා. ඉතින් ඒ කාම මිත්‍යාචාරය නැති කිරීම සඳහා ඒ ඕගය සකස් වෙනකන් ඉන්න ඉස්සර වෙලා ඒ ලාවට එන වෙලාවෙදීම සීල ශික්ෂාව හරහා අදිෂ්ඨානේ සමාදාය සික්ඛති සික්ඛාපදේශ කියන විදිහට සිල්පදයක් ඉල්ලගෙන සමාදන් වෙලා රකින්නේ ඒක ආවට පස්සේ එකකින් ඇති කරන නපුරු ගැන දන්න සත්පුරුෂයා. එහෙම නැති අසත්පුරුෂයා ඒ කාමයක් ඒ විදිහට මතුවීම ජීවිතේ ජාග්‍රහණයක් විදිහට තමන්ට මෙච්චර මේ මේ වයස වෙනකොටම මෙච්චර කාමීත්‍යාචාරය කරලා තියෙනවා කියලා ආඩම්බර වෙන ගතියකට තියෙනවා අසත්පුරුෂයයි. ඉතින් එයා ඒ කාම ඕක ගැන දැනගන්න වෙලාවකුත් නැහැ. කාම ආසාව ගැන ආසාව ගැන දැනගන්න වෙලාවකුත් නැහැ. මොකද කාමේ අභිරමණය කරන කෙනාට ශිල්පදයක් කියලා කියන්නේ ඉල්ලගෙන ඇටෙන හිරගයක්. මොකටද මේ අනවශ්‍ය විදිහට මේ අවශ්‍ය ඉල්ලගෙන ගිහලා මේ රිමාන්සිට කඳවුරක රැඳවෙ වෙන්නේ මොකටද? ඊට වැඩි ඕනේ අපිට නිදහස් චින්තන විදිහට අවශ්‍ය වෙලාවට කාමීත්‍යචාරය කරගෙන යන්නයි කියන එක. එහෙම කටළු කතා කරන ලෝකෙකුත් තියෙනවා. එන්නේ දෙක තේරුම් හරහා අපිට තේරුම් ගන්න පුළුවන් ඊ අපි ගත් එකේ සාරාංශයක් විදිහට ඒ කාම මිත්‍යාචාරය නමුත් යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේ තිරිසන් ස්වරූපයෙන් ගත කරන්නේ නැතුව කරදරයක් නොවන විදිහට <clears throat> කාම ආචාර ධර්ම වල පිහිටලා එහෙම නැත්නම් අදිමාත්‍ර වශයෙන් ගන්නවා බ්‍රහ්මචර්යයේ පිහිටලා ඒක මේ මේ ශාසන විතරක් පවතින සිල්පදයක් බ්‍රහ්මචර්ය සීලය හිටියට පස්සේ ඒකේ නඩ තේරෙන්න පටන් ගන්නවා ජීවිතේ කරා පැමිණෙන විශාල කරදර රාශියක් විශාල භයානක ලෙඩ රෝග රාශියක් විශාල භයානක අභූත චෝදනා රාශියක් දුරවන් වෙන්න පටන් ගන්නවා නමුත් ඒක රකින්නවා කියන එක ලේසි නෑ ඉතින් ඒ නිසා ඒ කෙනාට ඊගාවට එන අභියෝගය තමයි මේ මම මේ රකින්නක හොඳයි මේක මට අත්කුසලයක් සලසනවා හොඳයි නමුත් මේක මේ මේ ලෝකේ කරන්න බෑ නිසා මේ කාමයෙන් වැළකීලා වැරදි කාමෙන් වැළකීලා නැත්නම් Brahmacharya අබ්‍රහ්මචර්යාවෙන් වැළකීලා ගත කිරීම සඳහා මේ කය වචන දෙක විතරක් හික්මවගෙන බෑ ඒ කෙනාට ඊට එහා තියෙන ద్వාරේ වෙන හිත හික්මවන වැඩ පිළිලක් කෙරුවේ නැත්නම් ඒ මෙතෙක් රකපු ඒ සීල ශික්ෂාව කොයි වෙලාවෙ කැඩලා යයිද දන්නේ තමන්ට තරම් නොවන විදියට ඒ කාම ඡන්දය හිතේ පැනගෙන කාම ඡන්දේ මේ පරිඋත්ථාන වශයෙන් තියෙන කෙලෙසිය කාම මිත්‍යාචාරය දක්වම ඒක නා ඇදගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාට <coughs> කාම මිත්‍යාචාරයෙන් වැළකීලා හුරු කරගත්ත කෙනාට ඒකේ වශීභාවයක් ගන්න නම් අධ්‍යාත්මත ගන්න නම් සීල ශික්ෂාවෙන් බෑ සමාධි ශික්ෂාවට යන්න වෙනවා. සමාධි ශික්ෂාවට ගියාම මේ කාමාශවේම කාම කාම ඡන්දේ වශයෙන් පෙනී හිටිනවා. හිතේ පැන නැගිලා තියෙනවා. තාම වචනේ මට්ටමට ගිහිල්ලා නැහැ ක්‍රියා මට්ටමට ගිහිල්ලා නැහැ. නැත්නම් ඊයේ අපි මතක් කරගත්ත විදිහට මිත්‍යාචාරය කාම මිත්‍යාචාරය තව තව එක්කෙනෙක් සම්බන්ධයි. අනිවාර්යයෙන්ම සම්බන්ධයි. ඒ නිසා ඒ වෙනකොට ඒක සමාජගත වෙලා ඉවරයි. අපි කොහොම රහසෙන් කෙරුවත් කාම මිත්‍යාචාරය සඳහා දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වෙ යුතු, දියකසින් හමාල කළ යුතු ග්‍රාමීය ධර්මයක් කියලායි ਸਰවචනාංශයේ මෛතුන සේවනේ පෙන්ලා තියෙන්නේ. ඒකෙන් බලකිනකොට ඒ කෙනාට එවන්නේක් දන්නේ නැතුව ඊගාවට මතුවෙන්න පුළුවන් කාමාශව ස්වරූපේ තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ Taman දන්නවා Tamanගේ හිත රාගෙන් පෙත් වෙලයි කියලා. නමුත් තාම ඒක ක්‍රියාවටපත් වෙලා නැහැ. වචෙන් නැගලා නැහැ. හිත මේ ක්‍රියා මේ කයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. මෙන්න මේක පිළිබඳව යම් ආණ්ඩුමට්ටු ගතියක්, කීකරු ගතියක්, ආම්බාං ගතියක් නැත්තම් කොයි වෙලාවෙ Taman කාමීත්‍යාචාරයට වැටෙද්දී ඉතින් ඒ නිසා ඒකේ නා සීල ශික්ෂාව ඉඳලා සමාධි ශික්ෂාවට නගිනකොට වීතිකම මට්ටමේ තියෙන මේ කෙලෙස් යටපත් කරගත්ත කෙනා ඊගාට පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් එහෙම නැත්නම් කාම ඡන්ද මට්ටමේ තියෙන කෙලෙස් පිළිබඳව වැඩ කරනවා. අතර භාවනා ලෝකේ කියන්නේ ඔන්නතර. භාවනා ලෝකේ කියලා කියන්නේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. සීලය අවශ්‍ය බව දන්නවා. ඊට පස්සේ වීතික්‍රමණේ මට්ටමට වෙච්ච නැති තමන්ගේ හිතේ දැනවත් මතුවලා තියෙන පාලනකින් තොර වුණොත් වීතික්‍රමණය වෙන්න පුළුවන් උල්ලංඝනය වෙන්න පුළුවන් මට්ටම ගැන <clears throat> සැලකිලිමත් සංවේදීමත් කෙනාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඉතින් ඒ බෞද්ධ ලෝකයේ දිහා බැලුවොත් ඒ බෞද්ධයෝ සදාචාරාත්මක පැත්තෙන් <clears throat> බුද්ධ ආගම පැත්තෙන් හැම කෙනාම මේ කම මිත්‍යාචාරයේ තියෙන නපුර දැනගන්න උත්සාහ කරත් පත්තරවල පිටු ලිව්වත් රේඩියෝ වල පැය ගණන් කතා කරත් එහෙම නැත්නම් ටෙලිවිෂන් වල සංග්‍රහ කළත් ඊට යට තියෙන කාම කාම ඡන්දේ නැති කිරීම සඳහා ඉදිරිපත් වෙන පිරිස අර මුළු බෞද්ධ ජනතාවගෙන් බොහෝමත්ම සොච්චමයි. කාම මිත්‍යාචාරය නැති කිරීමට සදාචාරාත්මකව ආගමානුරූපව අනිත්‍යාගම් එක්ක සංසන්දනය කරමින් තිරිසනුන් හා සම්බන්ධ කරමින් ඒකේ නපුර කතා කරන්න ඉගෙන ගන්න ප්‍රමාණයයි ආගමක වැඩක් නමුත් ඒක දුරදිග යන්න නම් ඒක හොඳට වග මේ වශී කරගෙන කරන්න නම් කාම ඡන්දේ නැති කරන්න ඕනේ. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් නැති කරන්න ඕනේ. ඒ සඳහාම අප වෙන්න ඕනේ. ඒ සඳහාම කැප වෙන්න ඕනේ. මොකද මං දන් දීලා තියෙනවා. මම දැන් නම් සීල් රැකලා තියෙනවා. මේ සීලෙ දිගින් දිගට රැකෙන්න නම් ඇතුළත තියෙන මේ කාමච්ඡන්දේ නැති කරන්න ඕන කියලා ඒ ගැන කතා කරන පිස ගත්තොත් ලැජ්ජිතයි. ඊ타ත්ම චුට්ටක්. හැබැයි ඒ කමක් නැහැ. නමුත් මේකේ තියෙන නපුරක් තියෙනවා. ඒ කාම මිත්‍යාචාරය ගැන කතා කරන ඇත්තෝ සමහරලාට මේ කාම ඡන්දේ නැති කරන්න කතා කිරීමට විරුද්ධවත් කතා කරනවා. කාම ඡන්දේ නැති කරන්න හදනේ ඕව මේ කාලේ කරන්න බෑ. අපිට පුළුවන් වෙන මේ කවුරු කවුරුත් නිකන් ධාර්මික කරගෙන ආගමනුකූලව කරගන්න එකයි. ඔය කාම ඡන්දේ නැති කරනවා කියන එක කොහොම කරන්නද? ඉතින් එහෙම කෙරුවොත් එහෙම කෝ සිංහල ජාතිය ඉස්සරහට කෝ ආගම කෝ සදාචාරේ ඒක නිසා එව්වා මේ ඕන නැති වැඩ කියලා ඒක අපගබ්බ කියන වචනේ චෝදනා කරනවා. ගර්භිණී తත්වේ නැති කරලා ගබ්ස කරන ධර්මයක් කියලා චෝදනා කරනවා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. මේ මිනිස්සෙගේ හිතක තියෙන මේ කාමාශවය කාම ඡන්දයක් වශයෙන් පෙනී හිටින වෙලාවේදී කාම මිත්‍යාචාරය නතර කළා මදි කාම ඡන්දයත් නතර කරන්න ඕනෑ කියලා අභීතව බුද්ධ වචනයක් වශයෙන් ඉදිරිපත් කරනකොට එවකට හිට බමුණු බුදුජාන් වහන්සේට අරස රසෝ අපගබ්බෝ අජගුච්චෝ අකිරියවාදෝ උච්ඡේදවාදී ආදි වශයෙන් බොහෝම නිඳිතව කතා කරා. විචර මේ ලස්සන කාම ලෝකයේ ඉපදිලත් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ ගෞතමය ඇවිල්ලිවලා මේ කාම ඡන්ද නැති කරන්න කතා කරනවා. කරන්න පුළුවන් දේවල්ද ඕවා කරන්න ඕනේද? අපි මේ ලෝකෙට ඇවිල්ලා කරන්න ඕනේ කාමයේ විඳින එක නේද? කියලා කතා කරලා බුදුරජාණන්සේට චෝදනා කරා. ඉතින් අපිට එදා ඒ පොතේ තියෙන විනය පිටක පටන් ගන්න උතරින් තමයි ওই ජවනිකාවෙන් තමයි <clears throat> විනය පිටකේ පටන් අරගන්නේ වේරජ්‍යයක් කන්දේ. ඒ වගේ මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ සඳහන් වෙලා තියෙනවා සර්වචන්ද මේ කරපු චෝදනාව. දැන් මේ චෝදනා කරන්නේ බමුණෝ නෙවෙයි බෞද්ධයෝ. මේ චෝදනාව දැන් කරන්නේ බෞද්ධයෝ ඒ විතරක් නෙවෙයි. Tamangeම ඇතුලේ තියෙන හිතවිල්ලක් සමානලා. බාහිර කෙනෙක් නෙවෙයි තමන්ගේම ඇතුලේ තියෙන හිතවිල්ලක් කියනවා දන් දුන්නාම සිල්ලක් කම්මදිද ওই විදිහට මේ හිතේ පහළ වෙන කාමච්ඡන්දේ කියන එක නතර කරන්න පුළුවන්ද ඒකත් කල යුත්තක්ද එතකොට මොකද්ද මේ ජීවිතේ කෝ සිලිලාරයක් කෝ సౌందර්යයක් කෝ රූපලාවන්‍යයක් කෝ ලස්සනක් කියලා මේකට විරුද්ධව කතා කරන එක මේ පිරිසට මම හිතන්නේ ඒක අදාළ වෙනවයි කියලා. මේ පිරිස ඒකට එහා ගිහිල්ලා ඒ කටළු කතා වලට නතර නොවි ඒ සඳහා ප්‍රයත්න කරන පිරිසක්. නම හොඳට මතක තියාගන්න ඒක ලෝක මතයත් එක්ක බලනකොට අපිට පිස්සු. අපිට මොකද්ද වයර් මාරු වෙලා. ඒකයි අපිට මේ හිතිලා තියෙන්නේ. මොකද ලෝකයා බලන්නේ මොන ක්‍රමෙන් හරි ඒ කාමච්ඡන්දෙම තමයි සාහිත්‍ය කියලා ලෝකේ කියන්නේ. කාමච්ඡන්දෙම තමයි సౌందර්යය කියලා ලෝකේ කියන්නේ. කාමච්ඡන්දෙම තමයි ඔය කියන රූපලාවන්‍ය කියලා කියන්නේ. මුතිය බොහොම නම්බුකාර බොහොම උසස් රසදත් ඇත්තෝ රස දන්නා ඇත්තෝ තමයි ඒ ඉන්නේ. අපිට මේ තේරෙන්නේ නැති මොකද්ද වැරදිලා තමයි මේ Nissan වලට අවිලා ධර්මණ්ඩිකෝ දාන භාවනාව කරන්නේ අර අච්චරම රස දන්ති නැති කට්ටිය නිසා කියලා. මේ අපේ මේ Nissan වලට එන හොඳ හොඳට බොන මහත්තයෙක්. ඒ මහත්තයා කියනවලු මේ මට නම් ඇහිලා නැහැ කියනවා. කියනවලු සුරාවත් ඒ රසයත් බොන පණිදානන් මිස නොබන අමනන් කෙසේ දනිද්ද කිය. සුරාවත් ඒ රසයත් බොන පඩි දනන් මිස නොබන අමනන් කෙසේ දද්ද දනිද්ද කියලා. ඒ නිසා නොබන කට්ටියට මොකද්ද අමන ගතියක් තියෙනවා. කාමීත්‍යාචාරය කරන්නේ නැත්තම් බොන්නේ නැත්තම් මොකද්ද අමන ගතියක් තියෙනවා. ඉතින් අපි මේ පෙනී හිටින්නේ අපේ යුද්ධ පෙරමුණේ අපි නියෝජනය කරන්නේ මොකද්ද කියලා දැනගන්නකොට අපි තීරුම් ගන්න ඕනේ මේම ලෝකයක් මේ අපි කතා කරන්නේ. මේ ලෝකෙදී අඩු ගානේ කාම ඡන්දේ කියන එකට විරුද්ධව සටන් කරනවා කියන එක මුගව දැනගන්න හිතා ගන්න මාරු. ඒ විතරක් නෙමෙයි ඒකේ තව පැත්තක් තියෙනවා යෝගාවචරයේ පැත්තෙන් තමන්ගේ හිතේ කාමච්ඡන්දේ දැන් නැති වෙලා චිත්ත tattve පිරිසිදු වුණාට පස්සේ ඒ යෝගාවචරයටම තේරෙන්නේ නැහැ මිච්ඡර දුක් දෙන භයානක කාමච්ඡන්දේ මගේ හිතේ නැහැ කියලා. යෝගාවචරයට ඒ කාමේ නැති හිත පේන්නේ කම්මැලි නීරස ඒකාකාරීකක් විදියට. අර අර ලෝකේ තියෙන කහට ගතිය යෝගාවචරයට බලපාන හැටි කෙලස් කහට බලපාන්නේ කොහොමද? යම් වෙලාවක භාවනාවකදී ඒ කාමච්ඡන්දය හිතින් පහ වුණාට පස්සේ අපි ඊයේත් ඉගෙන ගත්ත විදිහට ඒකට අපි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියලා. හිත ඒ කාර්මුණක පිහිටනවා. ඒක ගණ්ඩ බැරිකමකුත් තියෙනවා. ඇත්තටම සීලයක් නැත්තම්, සද්ධාාවක් නැත්තම්, මිත්‍යා දෘෂ්ටික නම් ගන්න බෑ. අපි මේ අද කතා කරන්න උත්සාහ කරන්නේ දැනගන්න උත්සාහ කරන්නේ අපි බුදුහාමුදුරන්ගේ ප්‍රයත්නයේ බුදුරජාණන්ගේ ප්‍රතිපත්තියේ තියෙන දක්ෂකම නිසා අපි දැන හෝ නොදැන එතෙන්ට යනවා. ගියාට පස්සේ අසත්පුරුෂ හිතවිල්ලක් එනවා ඒක හරි පාළුයි කියලා. අසත්පුරුෂ හිතවිල්ලක් එනවා ඒ නිදිමත හොඳයි කියලා. අසත්පුරුෂ හිතවිල්ලක් එනවා නිකන් නන්නත්තරුණා වගේ. අසත්පුරුෂ හිතවිල්ලක් එනවා මහා අනිශ්චිතතාවයක් වගේ. අසත්පුරුෂ හිතවිල්ලක් එනවා මොකද්ද පැටලියාවක්. එතකොට මේ කාම ඡන්දය යටපත් කරගෙන ඒ වෙනුවට එන්න තියෙන චිත්ත ඒකාග්‍රතාවයේ ඒකට සමාධිය කියලා කියන්න පුළුවන්. ඒ සමාධිය එනකොට අර එදා බමුණන් බුදුහාමරණ කරපු චෝදනාව. එහෙම නැත්නම් අබෞද්ධයන් විසින් බෞද්ධයන් කරන චෝදනාව. නැත්නම් බෞද්ධයන් අතරම භාවනා කරන පිළිසෙට බාහමන්නේ බෞද්ධය කරන චෝදනාව. ඒකෙම නියෝජනයක් නියෝජිතයක් නියෝජනයක් තමයි භාවනා කරනකොට ඒකේනා ඉතින්ද අරගෙන ගියත් ප්‍රයත්නේ ප්‍රයෝගයෙන් දෙවකුල්ලක තුන්කුල්ලක සහයෝගයෙන් ගියත් ඒක අගය කරන්නේ නැති එකක් අගය කරන්නේ නැති මට්ටමක් අපේ හිතේ එනවා. මෙන්න මේ වගේ වෙලාවල් වල තමයි මේ ආශ්‍රව ධර්ම වල ඒ තියෙන චපලකම ඒ කොහොම හරි කරලා අපි කරකෝල ගිහිල්ලා කර්ම රස කරන්නයි කෙලෙස් රස කරන්නයි සංසාරේ බඳවන්නයි අපිව මායා කරගන්නා ස්වરૂපේ දිහා අවබෝධයක් නැති වුණොත් මේ එන මේ කඩයිම පැන ගන්න අමාරු වෙනවා. ඒක නිසා යම් වෙලාවක අපේ හිත ඒ කාම ඡන්ද හිත වලින් එන නානත්තර අරමුණ වලට පයින් වෙනුවට ඒක අයින් කළා දාලා එකම අරමුණක හිත පවත් ගන්න පුළුවන් ගතිය එනකොට ඒක ඒ වශයෙන් දැනගෙන ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයෙකුට විතරයි. එතන ගෙනියන්න පුළුවන්. මම කියන්නේ ඔක්කොටම කියලා. නමුත් ගෙනියන එක ලේසි. මේක තෑග දුන්නට බාර ගන්න කැමති නැහැ. ඒ නිසා මේක භාවනා කරන පිරිස් එකතුව සාකච්ඡා කරලා කවුරුත් කාගවත් අර දප්පෙන එක නෙවෙයි. මේක අපි දැනගෙන ගියොත් අපිට කතරගම යන්න පුළුවන් නැත්නම් අතරමඟ තමයි. ඒක නිසා <coughs> ඊයේ එතෙන්ට අපි කිට්ටු කෙරුවා ධර්ම දේශනාවේදී අපිට ඔයිටත් යට තට්ටුවක් තියෙනවා කතා කරන්න. ඒ නිසා මේක පොඩ්ඩක් අපි විස්තර කරගනිමු. කාමච්ඡන්දේ තියෙන හිත හරි විචිත්‍රයි. හරීම නවමුයි. ඒ වගේම හරීම උනන්දුයි. ඒක නිතරම බැටරි ෆුල් චාර්ජ් වෙච්ච බැටරියක් වගේ. කාමච්ඡන්දේ නැති ඒකාග්‍ර වෙච්ච හිත උලම් බහපු බැලුමක් වගේ. ඩිස්චාර්ජ් වෙච්ච බැටරියක් වගේ. ඒකේ නෑ ඉස්සරහට තල්ලු වෙන Java. ඒකේ නෑ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ගැම්ම. ඒ ගැම්ම නැති වෙන්නේ ඇත්තටම ධර්මතාවයක් නිසා නෙවෙයි. අපි ඒ තරම්ම කාමයට පහඳින කාමදාසයන් විසින් නැත්නම් කාමරාජිනීගේ කාමරාජධානී කාමදාසයන් වශයෙන් අවුරුදු කෙල කෝටි ගණක් අපේ හිත තත්වගත කරපු නිසා කාමේ නැති හිත පේන්නේ විචිත්‍රත්වේ නැති සිද්ධි බහුල නැති පහළු නීරස ගතියක් විදියට. ඒ නිසා අපි ඉදිරි සටන නිකන් ඉබේම බොඳ වෙලා, ලොප් වෙලා, ලත්තන ලොඳ වෙලා, ගබ්ස වෙලා යනවා. ඉන්නේ මේකට ඒ යෝගාවචරයට කල්ැතුව කියලා දීලා මේ නිමිති එනකොට මේ කරදර වගේ බාධක වගේ එනකොට ඒව මේ ගැඹුරු භාවනාවකට යන්න ඒක ප්‍රගති පරීක්ෂණයක් අන්න ඒ ටික දැනගෙන ඉන්න ඕන කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට Tamanටම Tamanගේ කමඨාන සුද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ මොකද ඒ ඒ හිත ඇතුලෙන් මේ කාමච්ඡන්දේ අයින් වෙලා මේ ඒකාග්‍රතාවේ සමාධිය එනකොට එතින් බුදුහාමුදුරන්ට ඇවිල්ලා කරන්න දෙයක් නැහැ. කමඨාන් දෙන කෙනාට කරන්න දෙයක් නැහැ. තමන්ම දැනගන්න ඕනේ. මෙතෙන්දි මෙන්න මේ වගේ මායාකාරී තත්ත්ව එනවා. අන්නේ මායාකාරී තත්ත්වවලදී මම අරසා වෙන්න ඕනේ. අරස වෙලා සටන බිම තියන්න නරකයි. ඒකට කියනවා මේ පග්ගහිත විරිය කියලා ගත්ත දේ අතනෑර ඉදිරියට ගෙනියන වීරියක් අවශ්‍යයි. ආන්නේ වීරිය එනකොට තමයි ඇත්ත වශයෙන්ම <clears throat> මේ යෝගාවචරය යෝග ජීවිතයට සල්ලම් වෙන්නේ. යෝග ජීවිතයට සුදුස්සෙක් වෙන්නේ. යෝගාවචරය කියලා කියන්න සුදුසු වෙන්නේ ආන්නේ අභියෝගයේ ඉස්සරහා මූණ දෙන ආකාරයට ඒක සාධාරණීකරණය කිරීම පිණිස නැත්නම් ඒක හේතු ගැනීම පිණිස මෙහෙම කියන්න පුළුවන්. යමක පිළිබඳ ආශාවක් කැමැත්තක් ඇති වුණා නම් ඒක සංසාර කියලා හිතා ගන්න. ආශාව කැමැත්ත අඩු වුණා නම් නිවන කියලා හිතා ගන්න. ඒ නිසා මේ බව මේ ජීවිතේ යනකොට අපි නිතරම උනන්දුවකින් ශ්‍රද්ධාවේ එළඹිලා සැදී පැහැදී කටයුතු කරනවා නම් ඒ සඳහා දෙන ජවය ඒ සඳහා තල්ලු කරන දේ එක්ක තණ්හාව එක්ක මාන්නේ එක්ක දෘෂ්ටිය <clears throat> නමුත් මේ භාවනා ප්‍රතිඵලය සාර්ථක වෙනකොට එන්නේ එන්නේ එන්නේ කාමච්ඡන්දේ පැත්තකට ගිහිල්ලා ඒකාග්‍ර භාවය සමාධිය එනකොට අර ඉදිරියට යන Javaය ගැම්ම නිකන් බොඳ වෙන්න වගේ තේරෙන්න පටන් ගන්නවා කිසි දෙයක රසයක් නැහැ කිසි දෙයක කැමැත්තක් නැහැ එපා වෙන ගතියක් එන්න පටන් ගන්නවා මේක සමත භාවනාවේදී හඳුනා ගන්න තියෙන ප්‍රමාණය ටිකක් අඩුයි නමුත් විපස්සනා භාවනා කරන එක්කනට හම්බෙන විපස්සනා සමාධියේදී ඒක ලස්සනට නිර්වචනය කරලා ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. භාවනා කරනකොට අනිවාර්යෙන් මෙන්න මේ වගේ තනක් එනවා. එතනදී මේ නීරසකම එපා වෙන ගතිය, කම්මැලි ගතිය, නිින්ද යන ගතිය, දියාරු ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒක හොඳට පරීක්ෂා කරලා බලන්න තණ්හාමාන දිටි නිස්ෘත කෙලස් බරිත කම්මැලිකමක්ද? එහෙම නැත්නම් භාවනාවෙන් ඇතිවෙච්ච ධම්මොද්දච්චයක්ද? භාවනාදී ඇතිවෙච්ච විපස්සනා නීවරණයක්ද? වර්කන විපස්සනා උපක්ලේශද කියලා. අන්න ඒ පැත්ත නම් සුබ ලකුණක්. මේක විපස්සනා උපක්ලේශයක් වශයෙන් පේනවනම් සුබ ලකුණක්. ධම්මොද්දච්චක් වශයෙන් පේනවනම් සුබ ලකුණ. නමුත් කෙලෙස් සහිත වෙනවනම් එහෙනම් මේ නීවරණයක් අසුබයක් බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද යෝගාවචරය දන්නේ මේ තමන් භාවනා කරගෙන යනකොට එන මේ කම්මැලිකම මේ නීරසකම මේ ඒකාකාරීකම කෙලස් බරිත එකක්ද? එහෙම නැත්නම් භාවනාවෙම ඉදිරියට හම්බ වෙන ප්‍රගති පරීක්ෂණයක්ද කියලා මෙතෙන් තමයි මේ සාකච්ඡානුග්‍රහිතයේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඒ සාකච්ඡානුග්‍රහිතේ නැතුව ඒ උල ඒ ඒ සංකරතාවය ඒ සංකීර්ණතාවය ගලව ගන්න ක්‍රමයක් නැහැ. නිසා භාවනා කරගෙන යනකොට විපස්සනා පැත්තෙන් කියන්නේ යෝගාවචරයට මොන පැත්තකින් හෝ නීරස ගතියක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක් එන්න පටන් අරගන්න. එන්න පටන් අරගත්තාම ඒක ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ හිත. ඒක මේ ઈચ્છා බංගත්වයකටපත් වෙනවා පෞරුෂත්වයට හොඳ නෑ වගේ. ඒක නිසා කියන්නේ නැතුව නතර වෙනවා. කියන්නේ නැතුව නතර වෙන්න නතර වෙන්න මේක ද්වේෂ සහගත වෙන්න පටන් ගන්නවා. ද්වේෂ සහගත වුණොත් සම්පූර්ණ විකෘති තත්ත්වයටපත් වෙනවා. ඒ විකෘති තත්ත්ව පිළිබඳව අපි ලොකු සංසය සඳහන් කරලා තියෙනවා. ඒ භාවනා කරගෙන යනකොට එන නීරස භාවය හරියට කියවගෙන හරියටියට කමඨාන් වාර්තාවට දාලා ගුරුවරයාට ඉදිරිපත් කරගන්න බැරි වුණොත් ගුරුවරයයි ඒ භාවනා යෝගාවචරය අතර අනියම් ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ගුරුවරයාත් එපා කරනවා. ස්ථානෙත් එපා කරනවා. කර්මස්ථානෙත් එපා කරනවා. මෙහෙම කිව්වට මන් දන්නේ බය වේද කියලා සියදී නසා ගන්න හිතවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. මේ කරගෙන යන වැඩේ ඔක්කොම තියේදී සියදී නසා ගන්න මට්ටමට යනකම් මේ හිතවිලි පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇමරිකාවේදී කරන පරිශනවලදී මෙවැනි මාරුවකදී තීර්ණාත්මක වෙලාදී මානසික රෝගී කොයි කෙනාටද භාවනා හොඳ කොයි කෙනාටද භාවනා නරකට හිටින්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද හුඟව දෙටෙක් මානසික අසහනින් ගත කරන්නේ. ඒ වගේ මානසික අසහනයක ඉන්න කෙනෙකුට මේ වගේ නීරසකමක් මතුනාට පස්සේ ඒ කෙනා Tamanට හානි කරන්නා වූ අනින්ට හානි කරන්නා වූ තනියම ගන්නා වූ විනිශ්චයන් වල පෙළඹෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ භාවනා ගමනේදී මේක හම්බ වෙනවා. මේක මම ගුරුවරයට කතා කරන්න ඕනේ කියලා ඒක දැනගෙන නිර්වචනය කරලා කමඨාන් සුද්ධ කරනට ඉදිරිපත් කරනවා නම් ඒක ලොකු සත්පුරුෂ ගතියක්. ඒක බුදුරජාණන්සේ කියපු දෙයක්ම මේ වර්තමානයේ ක්‍රියාවතක දැක්වීමක්. ඒ සඳහා මානසික සෞඛ්‍යකුත් අවශ්‍යයි. සද්ධාවකුත් අවශ්‍යයි. මේ ධර්ම අහලා තියෙනවා. කලින් අහලා තියෙනෝනේ අහලා තියෙන කෙනාට විතරක් තේරෙනවා. හැබැයි ඒත් ටිකක් කාලා ටිකක් වද විඳලා තමයි පස්සේ මේක වමාර ගන්න පුළුවන් වෙන්නේ කියා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඒ බුරුමේ මම ඒ භාවනා කරපු තැන ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ වෙලාවේදී මේ යෝගාවචරයට ඇති වෙන අපහසුතාවයෙන් ගොඩලීමේදී 150ක වගකීම කර්මස්ථානාචාර්යවරයා වගකීම් බාර ගන්න ඕනේ කොහොම කතා කරවන්න ඕනේ එයා කතා කරලා එයාගේ ඒ තියෙන தත්ත්වෙ පෙන්ලා කියනවා මේක උඹට ආපු රෝගයක්වත් උඹේ දෝෂයක්වත් නෙමෙයි මේක මෙතෙන්දී එන්න ඕන එකක් ඒක හරියට කියනවා නම් දරු ගැබක් පිහිටියාට පස්සේ අම්මට එන දොළ දුක වාගේ. එතකොට ඒ දොළ දුක කියලා කියන්නේ උඹේ දුක කියන එකේ අදහස බොක්කේ ඉන්න දරුවගේ දුකයි අම්මගේ දුකයි දෙකම අම්මා විඳින්න වෙනවා. දරුවා මල පහ කරන්නේ අසුචි මුත්‍ර කොම්පීට කරන්නේ අම්මගේ රුධිරයට. එතකොට අම්මගේ රුධිරේ විෂම වෙනවා. ඒකට අම්මගේ රුධිරයේ විෂම භාව නිසා කැමේ බීමේ අඩුපාඩුකම් ඒ වගේම වක්කාර ගති වමන ගති নানা ආකාර දේවල් එන්න පටන් අරගත්තට පස්සේ මේ අම්මා මේ අම්මා නෙවෙයි එතකොට මේ යව්වනිය පළවෙනි ගැබ නම් මට තේරෙන්නේ නැහැ මොකද උනේ කියලා. වදපු අම්මා කෙනෙකුට තේරෙනවා. වදපු අම්මකට තේරෙනවා මෙතනදී මව්වරුන්ගේ ආරස්සාව අවශ්‍යයි. කිරිමව්වරුපත් කරන්න ඕනේ. පත් කළා එයාට අරසාව ඇටක් කියලා දෙන්න ඕනේ. කියෙන් මට මොනවක්වත් උනොත් කියන්න නැතු ඉන්න එපා. කියන්න කියලා මේ ඒකට ඉුවට අපේ ගෙවල් වල කියන්නේ ඒවා පිරිමින්ට කියන්න එපා ගෑනු කතා කියලා. පිරිමින්ට ඇහෙන්න කතා කරන්නේ ඒවා අපි හිටියොත් එහෙම අම්මලා එලවනවා අපි. උඹලා බලලා බලරට නෑ මේක මේ ගෑනුගේ කතාවල් කියලා. ගීනුගේ තියෙන කතාවක්. ඒක තමයි භාවනා යෝගාවචරයෙන් තියෙන වෙනම කතා જાතියක්. කාම ලෝකේ කට්‍යත් එක්ක කරන්න බෑ. ඒගොල්ලෝ හරියට දැනගන්න ඕනේ මෙන්න මෙතෙන්දි මේක එනවයි කියලා. ඉතින් ඒක නිසා ඒ ආශ්‍රව ධර්ම කාම ආශවය වැඩ කරන මධ්‍යම මට්ටම තමයි මේ කියන කාම ඡන්දය. ඒ කාම ඡන්දේ පහ කරන්න බැරිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. කාම ඡන්දේ පහ කරුවට පස්සේ ඒකට උපස්ථාන කරන හැටි යෝගාවචරය දන්නේ. දරුවා ගැබ්බත්තට පස්සේ ගැබිනියට කළ යුතු සත්කාරය කියලා එකක් තියෙනවානේ. ඒක ඒක පෙන්නලා දීලා තියෙන්නේ මහේශිකාවක් දරු ගැබක් පිහිටියාට පස්සේ රජ්ජුරෝ මහේශිකාවට කිරිමව්වරුපත් කරනවා. ඒ කිරිමව්වරුපත් කරාට පස්සේ මහේශිකාවට විශේෂ ආරස්සාවල් දීලා ආහාර දේවල් උකුලේ කලේ තියන්න දෙන්නේ නැහැ, ධර්මිකයක් ඔළුවේ තියන්න දෙන්නේ නැහැ. নানা ප්‍රකාර දේවල් වලින් අර පුරුදු ජීවිතේ වෙන් කරනවා. ඒ වගේ තමයි ගැබ් ගත්තට පස්සේ නැත්තම් බණ්ඩිගොයම <coughs> හැදුනා පස්සේ කුඹුරේ කිරිවදින වෙලාවට ඒ ගොවියට කුඹරේ ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. උදැල්ල අරන් ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. නමුත් එයා හැමදාම වටේ රවුමක් ඇවිදලා ගෝයන් කොලයක් දෙයක් අතින් අත ගාලා ඒකේ කීඩාව ඉන්නවද කියලා බලලා උම ගිහිල්ලා වතුර නැතිලාද කියලා බලලා වතුර එන මාවත තියනවද කියලා බලලා පද්‍රවයන්ගෙන් <clears throat> ආරක්ෂා කරනවා කියන එක මේ සත්පුරුෂ ධර්මයක්. ඒ සත්පුරුෂ ධර්මයට මෙතෙන්දි වැදගත් වෙන්නේ වෙන කෙනෙකුට කරන්න බලන උදව්වක් නැහැ. ඒකේ නාම ඒකට අවශ්‍ය පරිසරය සකස් කරන්න ඕනේ. ඒ නිසා මෙතනදී අර තාජ මහසිකාවක් ගැප් ගත්තට පස්සේ කිරිමව්වරුපත් කරනවා වගේ කිරිවදින ගොයමරක බලා ගන්න ගොවියා වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය එහෙනම් සද්ධර්ම ශ්‍රවණය වගේම යෝනිසෝමනසිකාරය වගේ ධර්ම නොතිබුණොත් අපහසුතාවකටපත් ඉතින් ඒක නිසා භාවනා කරන යනකොට මම මාතෘකාව ගන්නවා විපස්සනා පැත්තට. විපස්සනා භාවනා කරන යනකොට යම් කිසි යෝගාවචරයකට මේ කියන නිකාම ඡන්දය දුරු වීම එනතන් සමාධිය නැත්නම් ඒකාග්‍රතාවයේ මතුවීම සහ සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන් තමන් භාවනා කරන අරමුණ සියුම් වීම හරහා. තමන් භාවනා කරන අරමුණේ නිමිත්ත නැතිවීම හරහා. තමන් භාවනා කරන අරමුණේ ආරම්මන ගතිය අරමුණු කරගන්න බැරි වෙන තැන එනකොට තමයි මෙන්න මේ මාරුව එන්නේ. එහෙම නැත්නම් තමන් මෙතෙක් ගමනට ඉස්සරහින් තියාගත්ත මේ පහන් කනුව එහෙම නැත්නම් පෙර ලකුණ ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. ඒ දුර වෙන්න පටන් අර ගන්නකොට මේ භාවනා යෝගාවචරයා අර වගේ නිකන් වතුර ගොඩබිමක ඉන්න කෙනෙක් වතුරේ නතර කරලා දෙන ඔරුවකට කොට වෙන්න හදනකොට වගේ ඝන ස්තරයක ඉඳලා තරල ස්තරයකට තරල මාධ්‍යයකට මාරු වෙන්න ආවා. එතකොට අඩිය තියෙනකොට නිකන් හෙල්ලෙන ගතියක් පේනවා. ඒ නිසා කකුල තියන්න බය ගතියක් දැනෙනවා. ඉතින් ආය ගන්නවා. ආය තියන්න ඕන. ආය ගන්නවා. ඉතින් අන්න වගේ මේ මාරුවක් සිද්ධ වෙනවා. අන්න මාරු අවස්ථාවේදී යෝගාවචරයට පරිසර සාධක නොලැබුණොත්, කල්යාණ මිත්‍රාශ්‍රය නොලැබුණොත්, ධර්මයේ අනුග්‍රහය නොලැබුණොත්, කමඨාන සුද්ධ නොවුනොත්, එයා ගොඩක් වෙලාවට චකිතේ නිසා, බය නිසා ඉදිරි පියවර පස්සට තියෙනවා. ඉතින් මේ වගේ ඒ සංකරතාවයක් ඔද්දල්තාවයක් තියෙන නිසා තමයි මේ මහසිසයඩෝ ස්වාමින් වහන්සේ මේ වගේ භාවනා වැඩමුළු පිළිබඳ સંદર્ભයක් ඉදිරිපත් කළේ ඒක වෙනකොට භාවනා මධ්‍යස්ථානට වෙලා ඉන්නේ අනිකුත් භාවනා කරන පිරිසක් එක්ක ඉන්න. නිතරම බණ අහන්න, බණ අහලා ඒන වාතාවරණයට අනුග්‍රහ කරන්නයි කියන්නේ. ඒක සමත අනුග්‍රහිතය කියන එක තමයි වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒ සමත අනුග්‍රහිතය නොලැබුණොත් අර දරුගබ පිහිටපු රාජමහේෂිකාවට ඒකට සලක ගන්න බැරි වුණොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවා. කිරිවැදින ගොයමට වතුර ටික නොලැබුණොත් බොල් වෙන්න ඉඩ තියෙනවා. ගේ කන්නේ එහෙම වුණා. ඊගානේ රට පුරාම තදබල නීගයක් ඇවිල්ලා කිරිවැදින ගොයමට වතුර නැතුව ගියා. එච්චරයි එක දවසයි දෙකයි සම්පූර්ණ නැති වෙලා යනවා. ආන්න ඒ වගේ වෙච්චාම ඒ කෙනා බුදුහාමුදුරුව ගැන කරන කතා, එහෙම කෙනෙක් ධර්මය ගැන කරන කතා, එහෙම කෙනෙක් භාවනා ගැන කරන කතා හරිම විසමයි. භාවනා කරගෙන යනවා හරියට අවශ්‍ය වෙලාවෙදී දෙන්න ඕනේ උපසත්කාරය දන්නේ නැහැ. අනුපාලනය දන්නේ නැහැ. අනුග්‍රහය දන්නේ නැහැ. අර අනුග්‍රහ කළ යුතු අවස්ථාවේදී අසරණ කරනවා. අසරණ කෙරුවට පස්සේ එන සංකරතා, එන සංකීර්ණතා බුදු කෙනෙකුට නම් කරත හැකියි. අනික් කෙනෙකුට කරන්න බෑ. හොඳම වැඩේ තමයි ඒවා දැනගෙන ඒකට ලෑස්ති වෙලා යම් ප්‍රමාණයක් ඒක දැනටමත් වරද්දලා තියෙනවනම් වැරදිලා තියෙනවනම් උත්සාහ ගන්න ඕනේ ඉස්සරහට යනකොට අපි මේ අසරණ වෙච්ච සාසනයක වැඩ කරන පිරිසක් නෙවෙයි මේක සසරණයි මේක සනාතයි හැබැයි ඒ සනාත භාවය ඇති කරන ධර්ම ශ්‍රවණයේ අවශ්‍යයි ධර්ම සාකච්ඡා අවශ්‍යයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. යෝනිසෝ මනසිකාර්ය අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒ ඒ කාමච්ඡන්දය අම්බ බෙහෙම පටන් අරගනිමු. අපි සාමාන්‍ය ඉදිරියදා ජීවිතය ගත කරනකොට අපේ තියෙන පොහසත්කම තමයි හැකිතාක් රූප බලන. හැකිතාක් සද්ධාහන. හැකිතාක් ගන්ධ රස හොයනවා, සපය ගන්නවා, දෙනවා. හැකිතාක් තුන් වේල කැවිල්ලනවා. දිව පිනවනවා. සුඛෝපභෝගී දේවල් වල යාන වාහනද කොට්ට මෙට්ටද ඇඳ ඇතිරිලිද හැම දෙයක්ම ලං කරගන්න. ඒකල හිතට එන වල්බూరు අදහස් සියල්ලම මනෝලෝකයක ඉඳගෙන මේව වගුරු වගුරු ගත කරනවා. ඉතින් ගත කරන්න ගියාම ඒව ඕග තත්වයට යෝග තත්වයට වත්තලා ඒ මනුස්සයා කාමයේ දිගේ කොයි අතර ගහගෙන යනවද දන්නව භයානක ලෙඩ රෝග හැදෙනවා අභූත චෝදනාවලටපත් වෙනවා নানা ආකාර දුක් වලටපත් වෙනවා ඊට පස්සේ ඒක නා ඒක සීලයක පිළිහිట్లా භාවනාවට යන්න ගියාම බලන්න බුදුරජාණන් වහන්සේ අපට කැලේකට රින් ගන්න කිව්වහම අරණ්‍යගත වෙන්න ඒ කාමභෝගී පුද්ගලයා අරණ්‍යෙට කැමති නැහැ. රමණීයානි වනපන්තානි වනපන්තේ හරි රමණීයයි. ඒක මනාප වෙන්නේ රුචි වෙන්නේ උද්දකලාව කැමති කෙනාට විතරයි. කාමභෝගී එක්කන කැමති වෙන්නේ රාජධානි වලට. ප්‍රධාන නගර වලට මොකද කොළඹ නගරේ රැට සිරි පුරමෙනි ප්‍රීති සාගරේ කියලා ඔක්කොමලා කොළඹට තමයි යන්නේ. මේකේ ප්‍රීති සාගරේ නෑ. මේකේ තියෙන රැහැයෝ කෑ ගහනවා. ඔය මధుරෙත් දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේකට කැමති නෑ. ඒකට අදින ගතිය හිතන්න එපා බුද්ධිලික ලකුණක්. මේ අපි ගිරඟ අරගෙන ආපු දීර්ඝ සංසාරයෙන් එන දේ ඒක අනිද්දියා බලලා අපි hina වුණාට මේක ඇතුළෙත් තියෙන දෙයක්. අන්න එහෙම ඉඳගෙන ඉවරලා අපි ඇස් දෙක වහගන්නයි කියලා කියනවා. ශබ්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. නාසයයි දිවයි ක්‍රියා කරන්න නැතර නැතර කරන්නේ. ගන්ධ සුන්තිගේ වෙහෙසෙන් යන්න එපා, කටේ කතා කරන්නත් එපා, රස බලන්නත් එපා, වාඩි වෙලා එකම අරමුණක් දිහා, එකම ස්රෝතයක් දිහා, කාය දිහා හිත යොදලා බලන ඉන්නවා කිව්වහම අපේ ඇඟ කොච්චර කරදර කරනවද කියලා බලන්න. ඒක තැනක ඉන්න කැමති නෑ. ඇද්දක වහගන්නකොට බයයි. නිශ්ශබ්දතාවය එනකොට බයයි. අපිට පුරුදු කටහඬවල් නැහැ කියලා. ඒක නිසා අපි හිත යම් වෙලාවක ඒ කයට වැටෙනකොට සත්පුරුෂයාට සතුට වෙන්න පුළුවන් වුණාට බීතිකාවක් තියෙන කෙනෙකුට ඒම ඇති ඒ බය චකිත ඇති කරලා ඉන්න හිටින්න බැරුව යනවා. ඒතිෙද්දිත් අපි හිතමු මේ වගේ පිරිසක් ගැන කල්පනා කරලා මේ කය කියන මුල අරමුණ ලොකු වැඩි නිසා ඒක දිහා බලාගෙනකොට ඒකේ ක්‍රියාත්මක වෙන අංශය මොකද්ද මේ කය පවතින බවට පණ තියෙන බවට වැදගත්ම අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණය කියලා බැලුවොත් ਸਰවඥාන්සේ යෝජනා කරන ආශ්වාස ප්‍රශ්වාස දෙක තමයි කයක් උණුසුම පණ ඇතුව පවතින බවට තියෙන අත්‍යන්ත ලක්ෂණය. ඒකට කියනවා කාය සංස්කාර කියලා. කාය ප්‍රතිපද වූ කාය සංස්කාර දෙක ආශ්වාස ප්‍රශ්වාස. ඉතින් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක මතුවෙනවා කාමච්ඡන්දේ නැතුව ඒකාග්‍රතාවයට යන කෙනා. කාමච්ඡන්දයට බර කෙනාට මේ දේ තෝරගන්න බෑ. කයට හිතාවයි කියන එක වටනකම තේරෙන්නේ නැහැ. මේ කය පවත්තන ප්‍රධාන කෘත්‍ය මේකයි කියලා නිවැරදිව බලාගන්න බෑ. අපි ඊට පස්සේ බලමු ආනාපානෙට ගත්තයි කියලා යම් ආකාරයකට මේ හරහා ගිහිලා ඊට පස්සේ මේක දිහා බලන ඉන්නකොට කාමච්ඡන්දයක් ඉන්න ඉන්න ඉන්න ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසු වෙනවා සුවාසය අදින්න වගේ අදින්න පටන් අර ගන්නවා සංසිඳීමක් වෙන්නේ කාමච්ඡන්දේ යන්න යන්න යන්න යන්න ඒකාග්‍රතාවේ එnde එnde ආස්වාදපදේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියපේක රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති කියන විදිහට කෙටි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පෙර ලකුණු මේ పూర్ව නිමිත්ත මගේ හිත දැන් කාමච්ඡන්දේ වෙනුවට කුසල මේ ඒකාග්‍ර භාවයට සමාධියට යනවායි කියලා. ඊට පස්සේ යාට සබ්බ කාය පරිසංවේදී කියලා ආස්වාද ප්‍රසවාසය මේ Taman කණ්ණාඩියකින් Tamanගේ මූණ දිහා බලා ඉන්නා වගේ මූණට මූණ දාලා හොඳට ආස්වාද ප්‍රසවාසයේ මුළුල්ලම මේ යාන්තමට හුස්ම පටන් ගන්න ගොරෝසුලා ගෙවිලා ඊට පස්සේ යාන්තමට ප්‍රසවාසයේ පටන් අරගෙන ගොරෝසුලා ගෙවිලා යනවා මේ චක්‍රේ සියල්ලම දකිනකොට ආශ්‍රව ධර්ම බලපෑමක් ආවේ නැත්නම් කාමච්ඡන්දේ බලපෑමක් ආවේ නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස දෙක හිමීර සංසිඳෙන්න පටන් ගන්නවා මෙන්න මේ සංසිඳන වෙලාවේදී කාමච්ඡන්දේ දුරෙන් දුරවන් වෙලා හිත ඒකාග්‍රතාවයට අනේක අස්සාස පස්සාසේ චිත්තං විවට්ටති උපේක්ඛා සන්ටහති කියලා මේක සටහන් කරලා තිනවා මේ ඒ පෙරලිය ආස්වාද ප්‍රසවාසයෙන් හිත ගැලවෙනවා. ගැලලා හිත උපේක්ෂා පැත්තට වැටෙනවා. ඒක හරියට උපමාවට කියනවනම් හොඳට ඉදිච්ච gediyak gediye ඉදෙනකම්ම ඒ ගහේ නැට්ට ගහට සම්බන්ධ කරගෙන ගහට කිරි gediයට කිරි වැදීම සිද්ධ වෙනවා. කිරි වැදී ඉවරනාට පස්සේ මේක විලිකුන් වෙලා ඡේදස්තරයක් ඇවිල්ලා gediye හැලෙනවා. ඇත්තටම ගහ gediye හදලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි. ඒ gediye හලලා ඒකේ හරහා ප්‍රචාරණයක් කරන්න. ඒ යටි වෙන තැනක පැල කරන්න. අනිත් වගේ ආසත් ප්‍රසවාසයත් හරියට වැඩේ කරන වෙලාවේදී ආශ්‍රව ප්‍රසවාසයේ ගෙවිලා හිත උපේක්ෂාවට වැටෙනවා. ඒක හරියට කූඩල්ලෙක් ඇත්ති වෙන්න ලේබිවට පස්සේ ඌ හැලෙනවා. එහෙම නැත්නම් නයි විසක් ඇඟට ගහපු වෙලාවක ඒ නයි ගලක් තිබ්බොත් විස තියෙනකන් ගල අල්ලලා තියෙනවා. විස බිව්වට පස්සේ ගල වැටෙනවා. අනිත් වගේ මේ උපේක්ෂාවට වැටෙන වෙලාවේදී ඒකේ ඒකාග්‍රතාවයේ ලකුණක් සමාධියේ ලකුණක් නේ කාමචන්දේ දුර්වීමක් කාමච්ඡන්දේ දුර්විමත් එක්ක ආශාර ප්‍රසවාසයේ නිමිත්ත නැතිවීම ආශාර ප්‍රසවාසයේ අරමුණු කරන්න බැරි ගතිය හුස්ම ගන්නවා තේරෙන්නේ නැති ගතිය නෝ කොම එකම සංසිද්ධියක විවිධාකාර මුණත් එක එකන කමටහන් සුද්ධ කරන එක එක පැතිලින් කතා කරනවා ආන්න මෙතන මේ අවස්ථාවේදී මේ මාරුවේදී සතිය කඩා ගන්න නැති මිනිස්සයාට තමයි මේ අඛණ්ඩ සතිය කියන එක අත්දැක ගන්න පුළුවන් ආනපනි පිනිපිනි පවත්තන සතිය හොඳයි නමුත් ආනපනි පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ. අරමුණු කරන්න බෑ. නිමිත්ත නැහැ. ඒත් සතියට හිංස කරන්න එපා. සතියට කොනහන්න එපා. මතක තියාගන්න මේ එක චෛතසිකයයි මේ දෙකටම ඒ දණ්ඩක් දාන්න පුළුවන්. සතියට පමණයි. ශ්‍රද්ධාව කැඩෙන්න ඉඩ තියෙනවා. වීර්යය කැඩෙන්න ඉඩ තියෙනවා. සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව කැඩෙන්න ඉඩ තියෙනවා. හැබැයි කවදා හෝ සතිය කියන ඒ දණ්ඩ දාගත්තොත් ශ්‍රද්ධාව පුදුමාකාර විදිහට නගින්න පටන් ගන්නවා. අරමුණක් තියෙද්දි පවත්තපු සතිය මට අරමුණ නැතිවත් පවත්තන්න පුළුවන් කියන විශ්වාස යෝගාවචරයට එනකොට එයා උපේක්ෂාව කියන එක හඳුනා ගන්නවා. අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පළවෙනි පාඩම තේරුම් ගන්නවා. එතකොට තේරෙනවා මයි ළඟ මෙතෙක් තිබුණු මේ ප්‍රසාද සද්ධාව, බුදුන් දකින්න වල සද්ධාව, පන්සලට ගියාම තියෙන සද්ධාව ආනාපානේ හරහාමට යන යන තැන ගන්න පුළුවන් සද්ධාහක් වාටපත් වුණා. මට දැන් හයියක් තියෙනවා. කැඩිච්චාවයි කැඩුනට කමන්නේ මම හදනවා කියන එක එනවා. ඒ වගේම ආරද්ධ විරිය කියන ආරම්භ ධාතු වීරිය නික්කම ධාතුවක් බවට පරක්කම අග්ගහිත විරියක් බවට පත් වෙලා යෝගාවචරය අරමුණයි ගෙවුනේ නිමිත්තයි ගෙවුනේ හැබැයි සතියයි සමාධියයි තියෙනවා. ඒ සතියේ අඛණ්ඩ භාවයක් තියෙනවා කියලා අත්නාරින ඒකට කියනවා අපපටිවාණිතාව කියලා හැරිලා පිටිපස්ස බලන්නේ. ඉදිරියම බලනවා. අරමුණ ගෙවුනට සතිය තියෙනවා. අරමුණ ගෙවුනට සතිය සමාධිය කඩා ගන්න ඕනේ සමාධිය පැවැත්මක් තියෙනවා හැබැයි මේ පවතින සමාධිය ක්ෂණ මාත්‍ර සමාධියක් චිත්ත ඒකාග්‍රතාවේ මේ චිත් මේ ඝනමත්ත්‍ටි ටික සමාධියක් තියෙනවා හැබැයි සමාධිය තියෙනවා ඒ නිසා මේ යෝගාවචර සතිය ඉන්ද්‍රිය தත්ත්වයටපත් වෙනවා සතිය සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතියක් බවට පත් වෙනවා යා ඊට පස්සේ බලනවා මේ දවල් එළියෙන් ගිය ගමන දැන් ගොම්මන් වෙලා අන්ධකාර වේගන එනවා. ඒකෙදිත් මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මේ ගමන යන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගෙන රැයට හුරු කරගන්නවා වගේ යන්න පටන් ගන්නවා. එතකොට එන සතිය සමාධිය අපි කියන්නේ සාමාන්‍යයෙන් සමත සමාධිය ඉක්මවල විපස්සනා සමාධියක ගති ලක්ෂණ පහල කරනවා. මේක උපමාවට කියනවා නම් අපි මේ මහ පොළවේ ඇවිදිනකොට මොකද්ද සම්බරකමක් තියෙනවනේ අපිට නැත්තම් අපි දන්නවනේ පොඩි බබ්බෙකුට මහ පොළොවත් ඇවිදින්න බෑනේ. ඌ හත හතයි කියලා පොළොව ඇවිදිනකොට හැබැයි පොළොව හෙල්ලෙන්න බෑ වෙලා. පොළොව හෙල්ලුනොත් පොඩි එකාට ඇවිදින්න බෑ. පොඩි එකා පොළොවේ තතනන වෙලාවදී පොළොව ඉස්තර වෙන්න ඕනේ. නමුත් ගායාවට පස්සේ ඉලන්දාරිකම් ළමිසිකම් ආවට පස්සේ හිතනවා කැරකෙන බැරල් එකක් උඩ ඇවිදින්න බැරිද කියලා. කැරකෙන බැරල් එකක් උඩ ඇවිදිනකොටත් වෙලාවක් වෙනවා ඇවිදින්න පුළුවන්. බැරල් එකත් රෝල් වෙනවා Tamanටත් යන්න පුළුවන්. ඒතකොට පොළොවත් කැරකෙනවා. නැත්නම් පත්‍රයක් කරගෙන Tamanටත් යන්න පුළුවන් බැලන්ස් එකක් තියෙනවා. එතකොට මහ පොළොවේ ඇවිදිනකොට ගන්න සම්බර භාවය වගේ තමයි සමත සමාධිය. විපස්සනා සමාධිය පෙරලෙන බැරල් එකක් උඩ ඇවිදිනවා වගේ. යටින් නැතුව ඇවිද ගන්න. අනිත් වගේ තියෙන්නේ සමතුලිත භාවය වෙන මොනක් ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට කියනවා නම් රෝද හතරේ වාහනේ යන මිනිහා රෝද තුනේ වාහනේ යනකොට ටිකක් බය හිතෙනවා මේ පළවෙනි රෝදෙන් පෙරලෙන්න ඉඩ තියෙනවා කකුල කැඩෙන්න ඉඩ තියෙනවා. මොකද රෝද දෙකේ යන්න ගියාම ඉස්සර ලංකාවට ඉස්සලාම ආවට පස්සේ බයිසිකල් එක අම්මෝ දන් යකඩ දඬුවටක් අස්සේ කකුල් දෙක ගහන සුද්දා කරකවනවා කොහොම යනවද දන්නේ නැහැ කියලා කට අරගන්නලු බලන්න හිටියේ බයිසිකල් එක පදින දියා. දැන් ඒක සුද්දාගේ දෙයිල අපේ මිනිහට පුළුවා දැකලා තියෙනවද දන්නේ තනි රෝදේ බයිසිකල් එක. සර්කස් කරනකොට අඩි 8 8 ස්ටේජ් එක ඇතුලේ කරකවනවා තනි රෝදේ බයිසිකල් එක. ඔක්කොකම තියෙන එකම සමතුලිත භාවය. ඒ වගේ තමයි අර අරමුණ නැති වුණාටත් නිමිත්ත නැති වුණත් ආනාපානෙ නොපෙනුණත් මම හිත සලා ගන්නෑ කිනේ සමාධිය බේරගත්තොත් එතන එන ප්‍රඥාව මේ ලෝක විශේෂක ගන්න පුළුවන් ප්‍රඥාවක් නෙවෙයි. එතකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔක්කොම ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙනවා. මෙන්න මේ දේ අහගෙන ඉන්නකොට නම් හරි රසයි මේක. ඔව් කරන්න ගියාම එකෙක් නෑ හොම්බකට රිවර්ට් කරගන්නේ නැති ගියහන්නේ නැතන හැප්පෙනවා අත කතා ගන්නවා තාය කකුල තුවාල කරගන්නවා වද්දාගෙන තියෙන්නේ. මොකද හේතුව කාටවත් නැහැ මේ වෙලාවේදී දිගට සතිය තියෙනවා කියන විශ්වාසය. ඒ වෙනුවට මොනවදෝ විතර්ක වගේක් එන්න පටන් අර ගන්නවා මට වැරදිලාද දන්නෙත් නෑ මම ඉස්සරහට යනවාද දන්නෙත් නෑ මට සතිය නැති වෙලාද දන්නෙත් නෑ සමාධිය නැති වෙලාද දන්නෙත් නෑ මට අරමුණක් බලන්න කිව්ව අරමුණක් නෑ දැන් මොකද කරන්නේ කියලා විශාල සැක රාශියක් එන්න පටන් ගන්නවා එමෙ නැත්තම් අපිට කියන්න බෝලා අර අයින් කරන්න හදන කාමච්ඡන්ද හිතිරිනෝට එින් හිමීට සමාධිය උපේක්ෂාව ඒකාග්‍රතාව එනකොට විචිකිච්ඡාව කියන නීවරණ ධර්ම ගොජ දාන්න පටන් ගන්නවා මොනම හේතුවක්වත් ඕනේ විචිකිච්ඡාව සැකේ නිකන් සැකයක් ඇවිල්ලා කියනවා මම දන්නේ මෙහෙමයි මම මට කිව්වා බලන්න කියලා ආනපානේ දැන් ආනපානේ නැහැ දැන් මොකද කරන්නේ ඊගාට මම මොකද කරන්නේ ඉතින් මේක හිතන ලොකු ප්‍රඥාවක් කියලා මේ අනු ආත්මනුකම්පාවෙන් තමන් මේ මේ හිත හිත මගේ අරසාවට ඇවිල්ලා මම මට මිත්‍ර ස්වරූපෙන් තමයි මේ කතා කරන්නේ කියලා අපි හිතුවට මොකද ආයේ කොහිදෝ යන නීවරණයක් තමයි ඇවිල්ලා මේ විචිකිච්ඡා කරන්නේ. බුදුන් කෙරේ සද්ධාව බින්දෙනවා ඒ වෙලාව. ධර්ම කෙරේ සද්ධාව බින්දෙනවා ඒ වෙලාව. සංඝයා කෙරේ සද්ධාව බින්දෙනවා මේ වෙලාවේ. සීලෙ පිළිබඳව සැක හිතෙනවා. ආනෙම නොවීම පිණිස කාමච්ඡන්දේ යට කරන වෙලාවෙදී මේ යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ වගේ බරපතල කෙලෙස් අයින් වෙනකොට යට තියෙන ආශව ධර්ම තමන්ගෙම ප්‍රකෘති ස්වරූපයෙන් මෝදු වෙන්න පටන් ගන්නවා. මේ මෝදු වෙන දේවල් කාමච්ඡන්දේ කියලා අපි මේ කතා කරපු දේවල් බුදුචානන්සේ කාම විතක්ක කියන නමමුත් හඳුන්වනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේංචා විතක්ක විදිහට තමයි මිච්ඡා විතක්ක හඳුන්වන්නේ. ඉතින් අපි හිතමු කාමාශවය කාම ඡන්දේ වශයෙන් පෙනීකට අපි යම් ප්‍රමාණයකට ආනාපානේ හරහා පිම්බීම හැකිලිම හරහා සක්මන හරහා උත්තර දුන්නයි කියලා දීගෙන ඉවරලා අපි කාම ඡන්දේ අයින් කරනකොට ඒක යට මේ ආස්තව ධර්ම කුද්ධිකා විතක්ක සුකුමා විතක්ක කියලා අමුතු විතක්ක ಜಾති දෙකක් හරහා අපිට ගහන්න පටන් ගන්නවා. ඒ විතක්ක ಜಾති එදිනදා ජීවිතේ අපි හඳුනන්නෙත් නෑ හඳුනගත්තත් හඳුනන්නේවා බොහොම හොඳ සදාචාර සම්පන්න ආගමනුකූල හිතවිලි කියලා. ඒ හිතවිලි ගැන කතා කරන්නත් බෑ මෙතෙන් එනකන් හිත භාවනා කරලා දියුණු නොකරපු කෙනෙකුට. මූලධර්ම වශයෙන්ම තල්ලන්න අමාරුයි. ඒක නිසා මේ කුද්දක විතක්ක සහ සුකුම විතක්ක කියන දේවල් මේ කාමච්ඡන්දයාගේම නියෝජනයක් හැබැයි මතු කරන්නේ බොහෝම ලස්සන ධර්මානුකූල ක්‍රමයකට. එතකොට මේ කාමච්ඡන්දේ මතු කරන්නේ අමර විතක්ක විදියට. අමර විතක්ක කියලා කියන්නේ මම දැන් මෙතෙන්ටකම් භාවනා කරනවා දැන් මට කොන්ද රිදෙනවා. දැන් මට දණිය රිදෙනවා. මම මීට පස්සේ නම් කවදාවත් ලෙඩ වෙන්න වැඩ කටයුතු කරන්නේ නැහැ. මං ශීලු රෝග නැති කරලා මං හොඳට යෝග ව්‍යායාම කරනවා හොඳ ආහාර ගන්නවා හොඳ ඇල්ලතර නානවා කියලා ඉතින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක යෝගාවචරයට තේරෙන්නේ නැහැ මේක නරකක් කරේ මේ කියලා. හිතෙන්නේ මේ සෞඛ්‍ය සම්බන්ධෝනේ මං හිතන්නේ. මොකද යහ ජීවිතයක් ගත කරන්න හිතේ නමුත් මතක නැහැ දැන් කාමයේ යන්නේ හිතවිල්ල කියලා. ආරම්භණෙත් නැහැ මොකක්වත් නැහැ. අමර විතක්ක දිගේ ඔය යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක එන්න පටන් ගන්නවා. මෙහෙම කරගෙන යනකොට මම මම මෙතෙන්ටවත් ආවා. දන්නේ නැති බර ගානක් ඉන්නවා මට මේ භාවනා පන්තියක් දැම්මොත් කීයක් හරි හොයාගන්න පුළුවන්. ගන්නන්න පටන් අරගත්තොත් හරි ෂොක්. ඒ නිසා මම මේක මේ කොහොමද මේ පාවිච්චි කරන්න කියලා හිත ඇතුලේ නිකං ගොඩ පෙරක දොරකන් එන්න පටන් ගන්නවා. ඉතින් ඕන කෙනෙකුට හිතන ඉතින් කමක් නැහැ ඉතින් භාවනා වුණත් වික්කට ප්‍රශ්නයක් නැහැ ඉතින් සාසනේ වැඩෙනවනේ කියලා තමන්ගේ මල්ල තර කරගන්න ඉබේම ලාජ භත්කාර සම්පට සංයුක්ත විතරක වගේ අර යෝගාවචරය වහයලා ගන්න. මේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ විශාල වෘක්ෂයක මාළුවා වැලකින් ඇටකාලා ආපු කුරුල්ලෙක් හොට පිහිනවා. මාළුවා වැල කියලා කියන්නේ අපි කොල්ලගෙඩි කියලා තියෙන අර පිළිල జాතිය. අන්නේ පිළිල ගෙඩි කාපුවාම මේ ගෙඩිය පැතිරෙන්නේ ඒකේ ඇටේ කුරුල්ලගේ හොටේ ඇලෙනවා. ඉතින් කොරලා ඒක අහින් ගිහලා ඊගා ගහින් වහලා හොට පිහිනවා අත්තේ. හොට පිහිනකොට අර කුරුල්ල ඇටේ ඒ ඒ අත්ය ඇලෙනවා. ඉතින් ගහේ ඉන්න රුක්ෂ දේවතාව කල්පනා කරනවලු චා යකෝ මේ කොහොල්ලට ඇවිල්ලා ඇලුණා. ප්‍රශ්නයක් නෑ වහින ඉදොර කාලේනේ ඕක වෙලිලා හැල්ලෑයි කියලා හිතනවා. ඉතින් රුක්ෂ දේවතාව කරවබන ඉන්නකොට ඇටේ හැලෙන්නේ ඒ ඇටේ හැදිලා තියෙන්නම වේලෙන්න වේලෙන්න ගහට අල්ලනවා. වැස්ස වහපුවම අර කොක්කෝම ගෙලියෙක් වගේ පිපිලාවිලා අරක හොඳට තද කරලා අල්ලනවා. ඉතින් ඒකට රුක්ෂ දේවතාව හිතනවලු ඔය තනි ඇටේනියක ප්‍රශ්නයක් නෑ කියලා. අනේ හිමීට අරකේ මුලක් බහිනවා පොත්ත විදගෙන ඒකේ අර ඕජාවට. ඕජාවට බිව්වට පස්සේ දැන් ගහ මමාරිය හොයාගෙන එතෙන්ට ගේන ඕජාව ඔක්කොම අර ඇටේට යනවා. අත්තට යන්නේ. ටික කාලෙකින් අත්ත වේලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට රුක්ෂ දේවතාවට පේනවලු දැන් මගේ එක පැත්තක පොඩි අත්තක් වේලෙන්න පටන් ගත්තා. හැබැයි ඒකට හේතුව මේ කොහොල් ඇටේ. ඒනට අත්ත වැටුණට ඔගේ ප්‍රශ්නයක් නැහැනේ. ඉතුරු ගහ තියෙනවනේ මට ඉන්න පුළුවන් කියලා ඔය වේලුණාට කමන්නේ. නමුත් ඒ <clears throat> බෑපු මුල අගපැත්ත මරනට පස්සේ ගහ කන්ද දිහාට වැවෙනවා. මහකන්දියට වැටුණාට පස්සේ එතනින් උඩ කෑල්ල වේලෙට පටන් ගන්නවා. එතකොට රුක්ෂ දෙවතාව හිතනවලු කමක් නැහැ. ගහේ උඩ කෑල්ල විතරනේ මැරෙන්නේ. වැඩි හරිය තියෙනවනේ කියලා ඊට උඩගැල්ම නරතේ ඒ කඳ දිගේ පල්ලයට බයිනවලු. ඒකල මුළු ගහම විනාශ කරුවට පස්සෙලු ඒ රුක්ෂ දේවතාවට තියෙනර පුංචිවට පටන් අරගත්ත අර කොහොල්ල ඇටේ මාළුව ඇටේ මුළු ගහම විනාශ කරා වගේ අර භාවනා කරගෙන ඉනකොට ඒ කාමච්ඡන්දේම ආශ්‍රව ස්වරූපේ බොහෝම ලස්සන හිතවිල්ලක් කරා අමර හිතවිල්ලක් කරා එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක කියලා තියෙනවා මම ඊට පස්සේ කාගෙන්වත් නිග්‍රහයක් ලබන්නේ නැහැ දෝෂයක් අහන්නේ නැහැ කියලා හිතවිල්ලක් එනවා ඒක දිගේ කල්පනා කරන්න පටන් ගන්නවා. ලාභ සත්කාර පරිසංයුක්ත විතක් එනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපේ ගුරුවරයෙකුට කිව්වත් කියන්නේ හොඳ හිතවිලි කියලානේ. ලෙඩ නොවෙන්න ගන්න හිතවිලි, ලාභ සත්කාර නොලබන්න හිතවිලි, බැනුම් ආහඬෙන හිතවිලි නමුත් මතක් වෙන්නේ නෑ මම මේ සතිය කැඩලා දැන් ඉන්නේ හිතවිල්ලක කියලා. මේ ඉතින් දිගට යනවා. ඉතින් මේක දිගේ සමහරට යෝගාචර පැය ගණන් අර ලස්සනට ඇතුවෙච්ච කෙලෙස් නැති හිතේ ඕජාව ගලනවා දැන් දිගටම. මමයා වැඩෙනවා. තණ්හාව වැඩෙනවා. ආශ්‍රව වැඩෙනවා. නමුත් යෝගාවචරයට ඒක පේන්නේ සෞඛ්‍ය සම්පන්න හොඳ හිතවිලක් කියලා. ඒ නිසා යෝගාවචරය අර උදැල්ලෙන් අයින් කරනවට මේ වීතික්කම් මට්ටමේ කෙලෙස් අයින් කරන දක්ෂ වෙච්ච එකන ඊගාට පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් අයින් කරන දක්ෂ වෙච්ච එකන දැනගන්න ඕනේ මේ කාමාශව කියන එක බලමුළු දෙකකින් නෙමෙයි පහර දෙන්නේ තුනකින් පහර දෙනවා. ඒ පහර දෙන එක යට මට්ටමේ බොහෝ විට මේ සූක්ෂම විතක්කහරා එහෙම නැත්නම් පුංචි පුංචි විතක්කහරා එන්න පටන් ගන්නවා. ඒකක් අල්ලගෙන දැන් මං ඉඳගත්තේ මෙතන ඇති හැටිය බලණ්ඩයි. මම පටන් ගත්තේ ආනාපානේ. දැන් ආනාපානේ ගෙවිලා හොඳට හිත විස්්‍රාම වුණා. ඔන්න විස්්‍රාම වෙච්ච හිතේ අර මේ පාළුගේ බලම් බින්දිනා වගේ මේ හිතිලි ධාරාවක් ඇවිල්ලා අර තියෙන භූමිය ප්‍රයෝජන ගන්න හැටි විනාශ කරන හැටි ඒ යෝගාවචරයට දකින්න නම් ඒ යෝගාවචරය පැහැදිලිවම මේකේ තියෙන අපුර මේකේ තියෙන අනර්ථකර ස්වරූපේ කල්ැතුව තේරුම් අරගෙන තියෙනවා. ඒ තේරුම් අරගන්න දේ මේ ලෝකායත සભ્ય මේ අපි කියන සදාචාර සම්පන්න පුත්වල කවදාකවත් නැහැ. ඒක සරුවචනාංශයේ පංසුදෝන සූත්‍රයේදී පෙන්ලා දෙනවා මේ රත්තරන් පස් හරගත්තට පස්සේ ඒ රත්තරන් පස් වලින් රත්තරන් වෙන් කරන්න ගියාම ඒ යෝගාව ඒ වැඩ කරන මනුස්සයට ඉස්ලාමයේ තියෙන ගලු රළු වතුර අයින් කරන්න වෙනවා. ඊට පස්සේ වතුර කලවම් කරාට පස්සේ අතින් ගන්න පුළුවන් විදිහේ වැලි රළු රළු ඇල්ලක් තියෙන එක අයින් කරනවා. ඒකට රොන් මඩ තියෙන එක අයින් කරනවා. එතකොට රත්තරන් කෑලි වල වටේ බැඳිච්ච කහටක් තියෙනවා. ඒ කහටත් අයින් කරන්න ඕනේ රත්තරන් පිරිසුදු වෙන්න. එතකොට ගල්පර ගල් බොරළු අයින් කරනවා වගේ රළු වැල් අයින් කරනවා වගේ බොරළු රොන් මඩ අයින් කරනවා වගේ කහට අයින් කරනවා වගේ මේක මට්ටම් කීපකින් තමයි මේ කාමාශවය එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් කරගෙන යනවා. ඉතින් ඒකෙදී යෝගාවචරයගේ තිබුණ කාම හිතවිලි නැත්නම් කාමාශාවල් මේකට 90ක් විතරම ඉවරයි. ඉතුරු බොහොම පොඩි එකක් ඉතුරු වෙනවා. ඒක නිකන් කහටක් වාගේ මොහේ හිතේ තරන්දි තරන්දි තියෙනවා. අන්න ඒක එන වෙලාවේදී ඒක නැතිකරන්න කිසිම බේතක් ඕන කරන්නේ නැහැ. ඒක නැතිකරන වෙනම මන්තරයක් නෑ මේක කාමාශවයාගේ හොල්මනක් බව දන්නවනම් දැක්ක පමණින් මේක නතර වෙනවා කියලා සරුවත් නැන්සේ සාතික දස්සනා පහතබ්බ මේ මට ආවේ අරමුණු නැති වෙලා විවේක වෙච්ච වෙලාවේදී ආපු කාමයම නියෝජනය කරන හොල්මන් හිතවිල්ලක් මම මේක අබිරමණය කරන්න එපා න අබිරමිතබ්බං න අජ්ජෝෂේතබ්බං න අභිවදිතබ්බන් කියලා බුදුහාම සඳහන් කරන මේක අභිරමණය කරන්න එපා අනුන්ට කියාපාන්න එපා මේකට ගෙවදින්න එපා. ඒ හිතවිල්ල එනකොට අභිවාදනය කරන්නත් එපා අභිරමණය කරන්නත් එපා බැස ගන්නත් එපා. ඉතින් මෙතනදී ඒ යෝගාවචරයා මේ උදාර දක්ෂකම මේ කුසලතාවය පුහුණු කරන්නේ යමක් නොකර සිටීමේ. කිරීමෙන් නෙවෙයි. යමක් කරනවා කියන්නම කෙලෙසයක්. යමක් කරනවා කියලා කියන්නේ අර මම නිරෝගී වෙන්න කල්පනා කරනවා කියන එක හොඳයි කියලා හිතලා බැහැ ගන්නවා. ඒක කියාට පාන්න හදනවා මට ඉස්සර වගේ නෙවෙයි. දැන් භාවනා කරන්න ගියාට පස්සේ මට හොඳට තේරෙනවා මේ මේ කැම ගන්න ඕනේ, මේ මේ ව්‍යායාම කරන්න ඕනේ. ඕගොල්ලොත් එහෙම කරන්න කියලා මේක කියාපන්න හදනවා. එහෙම නැත්නම් මේක මම මගේම ඥානයකින් මට හම්බෙච්ච දෙයක් කියලා ඒකට ගෙවදින්න හදනවා. නමුත් ਸਰවචන්සේ සඳහන් කරලා තිනවා ආශ්‍රව ධර්මයන්ගේ තියෙන ෂටබතිය ගතිය, කපට ගතිය, වංචනික ගතිය දන්නවනම් ඒ වෙලාවේදී දැනගන්න ඕනේ මේ කාමාශවයමයි මේ සුකුම විතක්යක් මාර්ගයෙන් ඉස්මතු කරන්නේ. එනකොටම න අභිවදිතබ්බං න අජ්ජෝසේතබ්බං න අභි නන්දිතබ්බං. ඉතින් මෙතෙන් යනකොට කොච්චර අවදි භාවයක් කොච්චර ලෑස්තියක් ඒ වගේම ඊට ඉස්සෙල්ලා වැරදිලා අල්ලා ගන්න ගතියක් තියෙනවද කියලා බැලුවොත් ඒ යෝගාවචරයට ඒ දේ කිසිම කෙනෙක්ගෙන් බාහිරින් බලාපොරොත්තු වෙන්න බෑ. හරියටම එතෙන් ගිහිල්ලා ඒ එනකොටම විවිධාකාරයෙන් මතු කරන මේ පුංචි සූක්ෂම විතක්ක එනකොටම ඒකේ මුල අල්ලා ගන්න ඕනේ. මේක මේ කාමාශවයක නියෝජනයක්. නමුත් මේ ප්‍රශ්නේ බරපතල වෙන්නේ මේ විදියට විතරක් නෙවෙයි මේ ආශ්‍රව ධර්මයන්ක නිකාට භවසව වශයෙන් වැඩ කරනවා. ඊගාවට අවිජ්ජාසව වශයෙන් වැඩ කරනවා. භවසව වශයෙන් වැඩ කරන්න ගියාම ඒ භාවනා කර කර ඉන්නකොට එහෙම නැත්නම් අර ඉස්සලා කියන විදියට අරමුණ සියුම් වේගන යනකොට ඒ හිස් භාවයේ තුල උඟව දෙනෙක් හිතන අනේ මගේ ණයදායන්ට මේක කියලා දෙන්න නැත්තම් මගේ යාළුවන්ට කියලා දෙන්න නැත්තම් මේ මේ භාවනා මධ්‍යස්ථානේ භාවනාව කරන්නේ නැති අනික් කටියටත් ගිහිලා කියන්න නැත්තම් ඇයි යන්නේ මෙතන ඉඳගෙන භාවනාව කරන්නේ නැත්තේ මෙච්චර මට හරි ගියා නම් ඕගොල්ලන්ට හරියන්නේ නැත්තේ මොකද කියන්නේ නැත්තම් කියලා ඒ අනික් අයට කියා දීමේ ආශාව ඒකට මම කියන්නේ මේ නිවන දක්වනවා වෙනුවට නිවනට දක්කණ්ඩ හිතෙනවා හරක් රාක් වගේ. කවදාකවත් නිවනට දක්කණ්ඩ බෑ. දක්වන්න පුළුවන්. දක්වන්න නම් ඉස්සලා Taman නිවන් දැකලා ඉන්න. නැත්නම් Taman ඒ ගැටෙන් ඉක්මවල තියෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට ඒ එන අරමුණෙන් නිමිත්තෙන් කර්මස්ථානෙන් Taman සමුගන්නකොට ඒන හිස්තනේදී අපිට ගොඩාක් මේ පරානොද්දායතා පරිසංයුක්ත විතක්ක ඒ වගේම ජනපද විතක්ක මේ ආදී විතක්ක රාශියක් ඇවිල්ලා අර හිස්තනේ වැවෙන්න පටන් ගන්නවා. ඉව සාමාන්‍යයෙන් බලනකොට ආගමානුකූල ධර්මානුකූල හිතවිලි. නමුත් මේකෙන් වෙනන්නේ අර කාමාසව වෙනුවට භවආසව වැඩෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් අපි මෙතනදී නතරට බලන්න ඕනේ. මොකද්ද කාමාසවයගේ සහ භවආසවය අතර වෙනස? කාමාසවය කියලා කියන්නේ ඉඳුරම් පිනවීම. වර්තමාන මොහොතේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරහා ඇහැ, කන, දිව, නාසය පිනවීම ඒක පෞද්ගලිකයි. භවආසව කියලා කියන්නේ මම නෙවෙයි මගේ අයටත් මේක දෙන්නේ කොහොමද? මෙතනදී ගත්ත එක මම හෙටත් ගන්නෙ කොහොමද? නිස්සරණවණේ තිබුණ එක ගෙදර ගියාම ගන්නෙ කොහොමද කියලා අර මේ දේ පතුරවනවා කාලය සහ දේශය අනුව. ඒකල හිතන ඉතින් ඒක ලොකු වටින දෙයක් නේ දැන් මෙතන හදාගත්ත එක අම්මට තාත්තටත් දෙන්න ඕන. යانے යන තැන මට හම්බ වෙන්න ඕන. මෙහි තියෙන විදිහටම ගෙදර ගිහිල්ලා ගන්නත් බැරිද? ආදි වශයෙන් අර ඊටාම ආයාසයෙන් අමාරුවෙන් ඇති කරගත්තේ චිත්තක්ෂණය අඩු තක්සේරු කරලා ඔක්කොටම මේක දෙන්න පුළුවන් වෙයි අපි කම්පැනික් ගහලා විශාල මට්ටමේ නිෂ්පාදනයක් හදලා ලස්සනට දුන්නොත් හොඳ ගාණක් ගන්නත් පුළුවන් වෙයි සෑහෙන මේ মালටි ජාතික කම්පැනික් ගහන්න පුළුවන් වෙයි කියලා ඇමරිකාවේ කරන හරියක් බිස්නස් එක කොච්චරයි. ඒකට කියනවා බිස්නස් බුද්දිසම් කියලා. ඇමරිකාවේ හරියට රිසර්ච් කරනවා ඒකල කියනවා උඹට මේ ටික දෙනවා ඩොලර් 500යි. සුමාන 6යි. mindfulness based based stress reduction program මිනිස්සු එනවා කියලා කියන්නේ මොකුත් නෑ අර මේ මේ වැරදිලා ඇරිලා තිබ්බ මීපැණි හැලියකට ඇඹලිය වෙන්නා වගේ ඉන්නේ. මිට බපඩ පංචේ කියම 50000 නෙච්ච ප්‍රශ්නකුත් නෑ. ඉතින් හොෝගාල බිස්නස් එකට යනවා. ඉතින් අහන්න ඕනේ ඔක ඔක දෙන යකා යකෝ ඔක උඹ කරපංකෝ මේ අනුන්ට විකුණු විකුණා ඉන්නේ. ඌ බොහොම කල්ලාචෝ නතර කරලා ඌ කට්ටියට විකුණන්න පටන් අරගත්තා. ඒ පොත් කියවගෙන යනකොට ඒ පොයින්ට් එක පයින්නකොට දැන් මේ මනුස්සයා බොහොම ලස්සනට ආනපනේ ලස්සනට විස්තර කරන දැන් අපිව කියලා දෙනට වැඩිය බොහොම ලස්සනට විස්තර කරන. ඒක ආනපනේ සංසිඳනටි ඔක්කොම විස්තර කරලා කියනවා අන්න ඔතෙන්දි බලන්න කිසිම අසහනයක් නැහැ. බොහොම හිත හොඳයි. මෙන්න මේ ටික කරන්න ඕන කියලා කෙලින්ම බුද්ධ වචනේ කියන්නේ. හැබැයි උගේ අම්මගේ තාත්තගේ දෙවිය වගේ තමයි උ විකුණන්නේ ඒක. විකුණලා කියනවා මට මෙච්චර ගාණක් ඕනයි. ඒ විදිහට මේක මේ බුදුජානන් වහන්සේ විසින් සීලේක පිළිතලා ධර්මයක පිළිතලා සමාධියක පිළිතලා ඒ පරිසරයක ගිහිල්ලා ගන්න දේ අර විශාල වශයෙන් පතුරලා කරන්න පුළුවන් කියන સંદર્ભේ පවා සංකල්පේ පවා භවසාවල් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෝඩකම්ම තමයි. නිකමට මතක් කරන්න සරුවචනන්සේ එක පුද්ගලයෙක් සෝවාන් කරන්න පයින් කොච්චර ගිහිල්ලා තියෙනවද? එක එක ධර්මදේශනාදී දහස් ගණන් නිවන් දැකලා තියෙනවා බුදුහාමුදුරන්ගේ එක තෙදකට තමයි. ඒත් එක පුද්ගලයෙක් නිවන් දකින්න කොච්චර දුර ඇවිදලා තියෙනවද? ඒ <clears throat> බුද්ධගයාවේ ඉඳලා බරණසී ඉසිපතනාරාමයට ගිහිල්ලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉතින් ලෝකේ හොල්ලලා ඉස්සල්ලාම බුමාට දෙයියන්ගෙන් ධාතුම් මහරජික දෙයියන්ගෙන් තාවතින්ස දෙයියන්ගෙන් යාමෙන් තුසිතෙන් නිම්මාන රතියෙන් පරිණිමිත වත්‍රයෙන් බ්‍රහ්ම ලෝකේ දක්වම ගෝස කරලා කෙරලා මොකද උනේ කොණ්ඩඤ්ඤ සෝවන්ච සෝවන් වෙච්ච එක විතරයි උනේ. කොච්චර කොච්චර අමාරු එකලසද්ද මේකේ තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ කොහොමද මේක ඔක්කොට මේක දෙන්න පුළුවන් කියලා හිතන එක බැලුව බැලපන් නම් පේන්නේ බුද්ධ ආගම පතුරවන්න ගන්න උත්සාහය කියලා. නමුත් අවිද්‍යාවක ප්‍රමාණය පෙන්වන මෙච්චර ගැඹිර ධර්මයක් සැහැල්ලු කරන්න හදන්නේ එතෙන්දි ක්‍රියාත්මක ඉන්නේ භවආසාව. මේ මම මේ කරගත්ත දේ මට අම්මට දෙන්නත් පුළුවන් තාත්තට දෙන්නත් පුළුවන්. මම මෙතන හිටලා ගියාම ගෙදෙද්දිත් තියෙන්න ඕනේ. මට හෙටත් මේක තියෙන්න ඕනේ කියලා මේක පැතුරවා ගන්නට යන ආශාව භවආසාව බවට පත් වෙනවා. එහෙම නැත්නම් මම කියප එක අපි කියන තැනට යනකොට කාමාශය භවආශය බවට පත් ඊට පස්සේ දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම තණ්හාව පෙන්න තියෙන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේකෙදි පේනවා කාමාශව භවආශව අවිජ්ජාශව කියලා. ඊගාවට එක එක පැතුලි මේ පෙන්නකොට මේ මේකේ නම් තියෙන අවිජ්ජාසය තමයි මම පොඩ්ඩක් රසවත් නිසා මම කැමති පොඩ්ඩක් තව ඉස්සරහට ගිහිල්ලා මේ භවවාසවය විභවවාසවයක් බවට පත් වෙන්නේ කොහොමද කියන්නේ භවතණ්ණා විභවතණ්ණා බවට පත් වෙන්නේ අපි ඉස්සෙල්ලා අපි මතක් කරගන්න ඕන කාමතණ්ණා කියන්නේ තමන්ගේ ඉදරම්පණේ පිනවන ඉදරම්පින විරහට ලැබෙන ආස්වාදයට කාමතණ්ණාව කියන්න පුළුවන් ඊට පස්සේ මගේ කට්ටියට හැම තැනම හැම වෙලාවෙම ගන්න හදන එකට භව ආසව කියලා කියනවා. ඒ සඳහා අපිට විශාල ප්‍රයත්න කරන්න වෙනවා. මම මෙතන ගත්ත එක හෙටත් ගන්න. මම මෙතන ගත්ත එක මගේ අම්මට තාත්තටත් දෙන්න. මම මෙතන ගත්ත එක අතනත් ගන්න. ඉතින් හරි ගස්සගෙන යනකොට කාම තණ්හාවට වඩා භව තණ්හාව ක්‍රියාත්මක කරන්න ගියාම එන බාධක දුෂ්කරතා සංසා සංකීර්ණතා වැඩි. Taman නිවන් දකින්නා වගේ නෙවෙයි කාට හරි මේ ඔක්කොටම පෙන්වන්න ගියාට. එන්නේ එතකොට බාධා එනවනේ දැන් මම මේ මම මේ කරන්න හදන්නේ මම නෑ දෑයින්ට මේක කියලා දෙන්න හදනවා යාළුවන්ට කියලා දෙන්න හදනවා නැත්නම් ඔක්කොටම කියලා දෙන්න හදනවා කියලා කරන්න යනකොට ඊමස ඇත්තටම පටන් අරගන්නේ අපි හිතමු සම්‍යක් අදහසකින් කියනම බාධා එනකොට ඒ මනුස්සයා Taman නිවන් දකින්නට එනකොට එන බාධා වෙදී නම් ඉවසයි මේ අනුන් සඳහා උදව් කරන්න හදනකොට එන භාෂාවේදී බාධා වෙදී ඕනම කෙනෙක් මරන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා මේක තමයි මිෂනරි වලද සිද්ධ වෙලා තියෙන්නේ බුද්ධ ආගමත් මේ තරමට පිළිහගෙන තියෙනවා ඒකෙදී කියනවා දෙවියන් වහන්සේ අදහන මිනිස්සු ශිෂ්ටයි අදහන්නේ නැති මිනිස්සු ම්ලේච්ඡයි අශිෂ්ටයි ඒ නිසා මේ ජීවිතය ඇතුළත එක අශිෂ්ටයක් හරි ගමන්නේ ශිෂ්ට කරපන්. එතකොට උඹට දෙයයන් ආංශේ කොච්චර උදව් කරනවද කියනවනම් උඹේ මිනිය හොදන්න නැතුව වලලන්න අවසර දෙන්න. උඹ සුද්ධයි. උඹ තව කෙනෙක් දේවාගම ඉන්න නැති කෙනෙක් දේවාගමට බැඳගත්තොත් ඒ සඳහා සටනක් කළොත් ඒ සටනේදී උඹ මලත් උඹ මිනිය හොදන්න නැතුව වලන්න පුළුවන් දෙයයන් ආංශේ කෙලිම බාර ගන්නවා. ඒක නිසා ඒ දේව ආගමට බඳවා ගැනීම සඳහා කරන සටනේදී ලෝකෙ කවදාකවත් නැතරම් විශාලම ජනගහනයක් මැටලා තියෙනවා සුද්ධ යුද්ධ වෙනුවෙන්. පටන් අරගන්නේ තණ්හාවෙන්. පටන් අරගන්නේ ආශාවෙන්. නමුත් ඒකට විරුද්ධ වෙච්ච ගමන් යක්ෂයෙක් වෙනවා. විනාශ කරන්න පටන් ගන්නවා. නිසා කාම තණ්හාව භව තණ්හාව බවටපත් උනාට පස්සේ භව තණ්හාව කොතනදී විභව තණ්හාව බවටපත් වෙනවද කියලා කාටවත් කියන්නේ නැහැ. මේක ලස්සනට අටුවාචාරින් වහන්සලා විස්තර කරනවා. අපිට කරුණාව කියලා එකක් එනවනේ. අනුන්ගේ දුකේදී සැලෙන ගතියට අනුකම්පාව කියලා කියන්නේ. කරුණාව සහ අනුකම්පාව. නමුත් කරුණාවේ අනුකම්පාවේ ගිහිලා කරගන්න බැරි නම් ඒ මනුස්සයා යක්ෂයෙක් කියලා ඒකම මරන්න ඉඩ තියෙනවා. කරුණාවේ ඈත සතුර තමයි ද්වේෂය. මේකට හොඳම නිදර්ශනය තමයි අපි අපේ ගෙදර මිනිස්සෙක් මගේ මිනිස්සෙක් වැරද්දක් කළොත් අපිට ගොඩක් තරහ යනවා. පිටකිනේ දන්නේ නැති කෙනෙක් වැරද්දක් කරනකොට තරහ යන්නේ නැහැ. ඒ මොකද මේ මගේ කම හින්දා. ඒ නිසා අපේ ලොකු සාංශ විවස්ථාවක් කියලා තිනවා තියෙනවා. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. මුන්න තාලෙන්ව පරිවර්තනය කරන්න බෑ ඉංග්‍රීසියට. අපි ඕන කෙනෙකුට තර්ජනය කරන්නේ ඌට ඇති කැමැත්ත නිසා. නන්නාඳුන කෙනෙක් වැරද්දක් කරනකොට අපිට ප්‍රශ්නයක් නැහැ. මේ කරුණාව හරහා තමයි යන්නේ. අන්තර ගිහලා ਉਹ මරණ මට්ටමට හැරෙනවා. ඒ නිසා මේ භව තණ්හාව විභව තණ්හාවක් බවට පත් වීමෙන් තමයි මානසික රෝග සියල්ලම මතුවලා තියෙන්නේ. කායික රෝග වලට 100ට ගාණක් එන්නේ උතනදී. ඒ නිසා කාම තණ්හාවේදී අපි සඳු කරන්නේ Tamanට ඇතිවෙනා වූ කාම ආශාව, ඉඳුරම් පිනවීමේ ආශාව. ඒක යම් ප්‍රමාණික සීමිත තත්ත්වයන්ටදී අපිට අත්දක ගන්න පුළුවන්. දන්නේම නැතුව අපි ඒක බුද්ධ ආගම ගැන හිතලා ආතිය ගැන හිතලා සංස්කෘතිය ගැන හිතලා මේක පුළුල් කරන්න උත්සාහ කරනවා පුළුල් කරන්න ගිය ගමන් එන බාධා වැඩි බාධා එනකොට නුරුස්නා ගතිය වැඩි ඊට පස්සේ යක්ෂයෙක් එන්න පටන් ගන්නවා ඒක අන්තිමට සීදීනසා ගන්න මට්ටමට තව කෙනෙක් විනාශ කරන මට්ටමට ගියාට පස්සේ කියනවා ලෝකේ සාහිත්‍ය කියනවා බුද්ධ ආගම විතරයි එකම ආගම මේ තාක්කල් මේක පැතිරීම සඳහා තව කෙනෙක් මරපු නැති දැන් මේ වෙනකොට නම් ඒකත් කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන්න බෑ. මේ තාක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණ මේ තණ්හාවේ තියෙන විකෘති ගතිය අවබෝධ කිරීමේ ශක්තිය කොච්චරද කියනවනම් අශෝක රජතුමා ඒ කරපු ධර්ම දූත සේවාවේදී එතුමා ඉස්සෙල්ලා පුළුවන් තරම් කීර්ති නාමයක් ඇති කරගෙන හැම දේශයකටම තානාපති කෙනෙක් ඇරියා රහතන් වහන්සේනම ගිහිල්ලා එතුමන් වහන්සේට වග කියව ගත්ත මේ මිනිසුන්ට යහ දෙයක් කියලා දීපල්ලා. අන්තර බුද්ධ ආගම ලෝකේ ප්‍රධානම පැතිරිච්ච ආගම බවට පත් වන එකම මිනිසෙක්වත් මැරුවේ නෑ. කිසිම කෙනෙක් වහල් සේවයට යෙදුවේ නෑ. කිසිම කෙනෙක් වරදණ්ඩයකට යටත් කරේ නෑ. නමුත් අනික ආගම් එක සලකලා බලනකොට විශාල කැත ඉතිහාසයක් තියෙනවා. මේ ආගම පැතිරීම සඳහා කරන කටයුත්තේදී මිනිස්සුયો යක්ෂයෝ වෙන හැටි. ඒක liverලා ඒ සඳහා තමන් මැරෙන්නත් ලෑස්ති, තව කෙනෙක් මරන්නත් ලෑස්ති. ඒ නිසා භාවනා කරන යෝගාවචරයත් අන්තිමට වගේ මූලධර්මවාදී වුණොත් එහෙම ඒ යාට ඒ මේ සමාධිය විතරක් නෙවෙයි සීලෙවත් විශ්වාස කරන්න බෑ. සීල වුණත් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කාම තණ්හාව හරහාමයි විභව තණ්හාව කියන द्वේෂයත් පහළ වෙනවා. මෙන්න මේ මේ පෙරලිය මේ ආශාව හරහා ද්වේෂේ පහළ වීමේ පෙරලිය විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා අටුවාචාරින් වහන්සේලා. උන්වහන්සේලා අහනවා ප්‍රශ්නයක් අපිටත් අහන්න වටනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ පැතිරීමට පැවතීම සඳහා ඒක හේතුවක් වශයෙන් තණ්හා විතරක් පෙන්වන්නේ. ඇයි ද්වේෂයෙන් නැද්ද සංසාරේ පැතිරෙන්නේ කියලා? ද්වේෂයෙන් නැද්ද කෙලෙස් එකතු වෙන්නේ. අපි කොච්චරක් දවසක පව් කරගන්න ද්වේෂ නිසා. ඇයි ද්වේෂය ලම් කළ නැත්තේ? සංසාරයේ හේතුව මේ දුකට හේතුව තණ්හා විතරයි පෙන්වන්නේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ මාත්‍රිකාන් ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපිට ද්වේෂයක් එන වෙලාවක පොඩ්ඩක් විස්තර කරලා බලන්න. දැන් මට මේ මේ වර්තමානයේ මේ දෙයට තරහක් එනවනම් මේ තියෙන මොහොතට ඊ ගාවට තියෙන වඩා හොඳ මොහොතක කෑදරකම නිසා තමයි මේ මොහොතට තරහයි. ගොඩාක් විස්තර කරන්න වෙයි මම හිතනවා මම නපුරු තැනකට ඇදගෙන අවිල්ලා තියෙන්නේ මේ භාවනා මේ මේ දේශනාවේදී අපිට ඕනම දෙයකට නුරුස්නා ගතියක් ඇති වෙලා තියෙනවනම් ඊක ඊට වඩා හොඳ දෙයකට ඇති තණ්හාව නිසා තමයි මේ වෙලාවේදී ඒ द्वේෂය ඇති වෙලා තියෙන්නේ. නිසා द्वේෂය කියලා කියන්නේ ආශාවෙම හේවණලක්. මේ බව දන්නේ නැති නිසා ඒ द्वේෂේ මුලාවෙන් මේක වැඩ කරන වෙලාවේදී අපි ඒක යටපත් කරන්න යෑමෙන් තමයි මානසික රෝග කියන තත්ත්වය ඇති වෙන්නේ. ලෝකේ තියෙන සෑම මානසික රෝගයකටම හේතුව විකෘතියටපත් වෙච්ච කාම ආශාව, ද්වේෂ මුලාවෙන් එළියට එන. මේක ආයුර්වේදයේ කියනවා ආයුර්වේදයේ කියනවා සියලු රෝග වලට හේතුව අස්ථාන කෝපේ. හේතු කර්ම මොකක්වත් දන්නේ අපිට එක පාට තරහක් යනවා. තරහක් යන්නේ මොකද්ද? මේ යක්ෂයා ඉන්න නිසා මට අර ලැබෙන්න තියෙන දේ නොලැබී ගිය නිසා මේ මේ මේ යක්ෂයා නැති කරන්න. නමුත් එන්නේ මේ තියෙන එකට වඩා හොඳ එකට තියෙන ආශාව නිසා. ඒ නිසා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් මේක බෙදිලා ගියාට ඒක කාමයාගේම පෙරලියක් කරා තමයි එන්නේ. ඒක නිසා අපි පෙළනකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක් කියලා විවිධාකාර විතර්කහලා අපි පෙළෙනවා. නමුත් මේ ව්‍යාපාද විතර්කයේ පිළිබඳව කාම ඡන්දයට පස්සේ තියෙන ව්‍යාපාදනේ නීවරණ වුණත් ඒ ව්‍යාපාදේ ගැන කතා කරනකොට හිනහා වෙලාම බලන්න ඕනේ මේ ප්‍රශ්නේ දිහා. අපි යම් කිසි දෙයක් එක්ක ද්වේෂයකටපත් වෙලා තියෙනවනම් ඊට වඩා හොඳ දෙයකට ඇති ආශාව නිසා තමයි මේකට ද්වේෂ වෙලා තියෙන්නේ. අපි SR දන්තාලේපේ හොඳ නැත්තම් සිග්නල් වලට කැමති නිසා තමයි SR එක සවුත්. දන්තාලේපයක් වශයෙන් SR වල ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි සිග්නල් දන්න නිසා සිග්නල් එක වෙනකොට SR දුන්නාට පස්සේ දමලා ගහන මට එපා මම ඒක ඕනේ නැහැ කියලා හිතනවා. ඒ වගේම අපි මොකක් හරි මීට වැඩිය හොඳ දෙයක් ගැන ප්‍රාර්ථනා කරන නිසා වර්තමාන මොහොතට වෛර කරන නිසා අපි කවදාකවත් ස්වභාවයෙන් වර්තමාන මොහොතේ සතිය පිහිටන්නේ හිතේ චක්‍ර පිහිටලා තියෙන්නේ ඊගාව චිත්තක්ෂණය ගැන හිතන එක හොඳයි මේ චිත්තක්ෂණේ සතිය පිහිටවන්නට වැඩියි. ඒ තරමටම අපි වර්තමාන මොහොතට වෛර කරනවා. හොඳට බලන්න අපේ හිත කොච්චර තිබ්බත් වර්තමාන මොහොතේ උඹට ඕන දෙයක් දෙන්නම් හිටපන් කියලා ඉන්නේ. මොකද එයා කැමැති එන්න තියෙන චිත්තක්ෂණේ හිත හිත රස විඳින්න වර්තමාන මොහොතට කැමති නැහැ. වෙන විදියකට කියනවා නම් වර්තමාන මොහොතට අපි සදාකාලික ද්වේෂ කරනවා. කවදා හෝ යෝගාවචරයක් වෙන්නේ මෙන්න මේ ද්වේෂය හඳුනාගෙන අනී වර්තමානයේ මොහොතේ හිටියනම් ඒක නිවනනේ. ඒක කෙලෙස් නෑනේ. වෙන මොන විභූෂණේ නැතුණත් වෙන දිබ්බ චක්කු ඥානේ නැති වුණත් ආශ්‍රවක්ෂකර ඥානේ මේ වෙන ඉන්දිය මොනව නැතුණත් වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් නම් ඒක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මෙසන් ඇයි මෙච්චර අගය කරලා තියෙන්නේ අපි මේ වර්තමාන මොහොතේ වෛර කිරීම හරහා තමයි මේ මුළු ලෝකෙම මෙතෙක් කල් ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන ආශාව තියෙන ඊගාව චිත්තක්ෂණයේ තියෙන හීන ලෝකෙට. මොකද ද්වේෂය සිද්ධ වෙන්නේ මොකද්ද? Taman ඉන්න වර්තමාන මොහොතේ. ඒක නිසා කාමාශය ගැන කතා කරනකොට කාම තණ්හාව ගැන කතා කරනකොට භව මේ කාම විතක්ක ගැන කතා කරනකොට ද්වේෂය ගැන කතා නොකරම බෑ. ඒ දෙන්න එකේම පැතිකඩ දෙකක් තියෙනවා. නිසා භාවනා කරගෙන යන වෙලාවේදී ඒ යෝගාවචරයා අපි අබිනිෂ්ක්‍මණය කිරීමේදී ගොඩාක් කාම වස්තු අතහරිනවා. ඒ වගේ භාවනා කරනකොට කාමච්ඡන්දයත් අයින් කරනකොට බුදුමාහාකාර විදිහට හිත නුරුස්නා ගති, තමන්ගේ වැරදි හොයන ගති, අනුන්ගේ වැරදි හොයන ගති සහ සියල්ල අකුරට සිදුවිය යුතුයි කියන මෙන්න මේ ලකුණු හතර යෝගාවචරගේ අනිවාර්යම වතුයි. සතිය පිහිටවන්න පටන් අරගත්තට පස්සේ මේ යෝගාවචරයට නුරුස්නා ගතියක් වෙනදාට වඩා එන්න පටන් ගන්නවා. ඒකේ සතිය පිහිටව බවට ලකුණක්. දෙක වෙනදාට වැඩිය තමන්ගේ සිල් කැඩෙන බව හුඟ දිනෙක කියන්නේ සිල් කරනවා කියන මට සතිය කැඩෙනවායි කියන එකට තමයි ද්වේෂ කරන්න පටන් ගන්නවා. ඒ වගේම කියනවා මේ ගෙදර ඉන්න මිනිස්සු කිසි සපෝට් එකක් දෙන්නේ නැහැ කියලා. රේඩියෝ දානවා, ටෙලිවිෂන් මෙතෙක්කල් ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ඉස්සර කිසි ප්‍රශ්නයක් නැහැ. රේඩියෝ එකේ ප්‍රශ්නකුත් නැහැ, ටෙලිවිෂන් එකේ ප්‍රශ්නකුත් නැහැ. භාවනා කරන්න පටන් ගත්ත දාසිලා ගෙදර උන් යක්ෂයෝ වාගේ අර මෙච්චර ලස්සනට ඇහිච්ච කටහඬ රේඩියෝ එකත් එපා. ඒකල කියනවා ඇයි යකෝ මේ රේඩියෝ එකේ බණ ටිකක් විතරක්ම දැම්මනම් නරකද? මේ මේ තේරෙන්නේ නැද්ද මේ වැඩසටහන් හදන්න? අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ විදිහට වැඩ පිළිලක් කිරුවොත් නරකද? කියලා මේ සියල්ලම අකුරට සිද්ධ වෙන්න ඕන කියලා එන්න පටන් ගන්නවා. හැබැයි මේ ගැඹුරෙන් බලනකොට මේ ලකුණු හතරම දියුණුවේ ලකුණක්. මේ කරන්නේ යෝගාවචර ජීවිත සංකරකත. යෝගාවචරය දැනගන්න ඕනේ මේ සතිය කියන චෛසික ධර්මයේ Tamanට පිහිටන්න පටන් අරගත්තට පස්සේ අර ගොජ දමන තිබුණු द्वේෂය විවිධාකාරයෙන් එළියට එන්න පටන් ගන්නවා. ඒක කරුණා කරලා සැකකරන්න එපා. පටලව ගන්න එපා සත්පුරුෂයෙකුට කියන්න. ජීවෙන් කිසි වැරද්දක් වෙන්නේ සත්පුරුෂයා කියලා දෙයි. ඒක එහෙම තමයි. ඒ මෙතෙක්කල් අසතියෙන් අපි විවිධ කාමාශාවල් ඉෂ්ට කරගත්තා. ද්වේෂයන් ඉෂ්ට කරගත්තා. දැන් සතිය පිහිටවපු නිසා කාමයේ හිර වෙලා, ද්වේෂයේ හිර වෙලා ඒක ඇතුලේ ගොජ දානවා. ඒක ඇතුලේ පෙන්ට් අප් වෙන්න පටන් ගන්නවා. ඕක එළියට එන්නේ එහෙනම් පෙන කිහිපයක් පුබුලන්න වගේ තග්ගාල එළියට එනවා. එන්නේ මොකද්ද? මේ යෝගාවචරය හැසිරෙන්නට හරිනේ. එහෙම නැත්නම් මේ මට භාවනාවට මේ සහයෝගය දක්වන්නේ. එහෙනම් මට මේ කොච්චර සතිය ඉන්න ගියත් මට සතිය නැතිලා යනවා. මේ නුරුස්නා ගති ටික එන්න පටන් අරගත්තට පස්සේ ඒ මට්ටම ඉක්මවපු කෙනෙකුට විතරයි මේ මනුස්සයාට අනුකම්පා කරන්න පුළුවන්. භාවනා නොකරන මිනිස්සු අර මනසට hina වෙනත් ඕ භාවනා කරන්න කියලා ඕම් කරගත්තා. අපි වගේ භාවනා නොකර හිටියනම් මොකක්වත් නැහැ නේ. ඔන්න පැහියා වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? අතිබුණ ටිකක් දැන් නැහැ නේද කියලා අරකට කොනහන. මේ සාපේක්ෂතාවයක් වැඩ කරන්නේ ඒ සතිය වඩ아가න යනකොට ඒනේ නුරුස්නා ගතිය ඇත්තටම හොඳ ලකුණක්. හැබැයි සත්පුරුෂයන් අතර සාකච්ඡාදී පමණයි. ඒ නිසා අපි මේක විහිළුවට හරව ගන්නවා. මේක හාස්‍යයක් කරගන්න ඕනේ. ඒක මේ ඔය ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා කාමභෝගී පුද්ගලයා ඉඟ සාමාන්‍ය පු탁ඥය සීලක පිළිපෙළ නැති කාමභෝගීත්ව සංසාරයට බැඳෙන්නේ තණ්හාව නිසා. සීලවන්තයා සංසාරයට බැඳින්නේ ද්වේෂය නිසා. සීලෙ පිළිපෙළම අංගෙන්න පටන් ගන්නවා. සිල් පිටපු නැති මනුස්සයාට ඌ ගාන නැහැ කවුරු වැරද්දක් කළොත් මමත් වැරදි කරනවා ඌත් වැරදි කරනවා ගාන නැහැ සීලෙක හිටපු ගමන් ගිතර මිනිස්සු හරි නෑ. හුලං අමනවා හරි නෑ. වැස්ස වහිනවා හරි නෑ. ආණ්ඩුව හොඳ නෑ. දැන් මේ කාලේ සදාචාරය පිළියනවා මෙහෙම ඉඳලා බෑ මොනවා හරි කරන්න ඕන කියලා මොකද්ද වගකීමක් කරගෙන වැඩ කරන්න පටන් ගන්නවා මේ සෑම දෙයක් කරාම ආශව ධර්මය අපිව කෝලම් කරනවා අපිව නිකන් නාස්රණුව දාගෙන ඇදගෙන වගේ යනවා නමුත් සරුවචනාංශේ නිකමට හිතන්නේ මේ කිසිම ධර්මයක් නැතුව මුන්වංශ මේවාදී අදැකලා මේවා එකක්වත් හදන්න ගියොත් මට නිවන් දකින්න බැරි වෙනවා කියලා ගිහිගේ අතහැරලා ගිහිල්ලා තනියම භාවනා කරලා මේවා එනේනකොට මේ හැම එකක්ම මේවා එකක්වත් අභිනන්දනය කරේ නෑ මේවා එකක්වත් කියාපාන්න ගියෙත් නෑ මේවා එකටවත් පිවිසුනේත් නෑ උන්වන්සේ දැනගත්ත මේ වෙලාවේදී ඒ කැපෙන කහටය මේ ස්වරූපයට තමයි මතුවෙන්නේ ඒකලෙලා කරුණාවේ මෛත්‍රියෙන් උන්වහන්සේ බව ධර්මයට එකතු කරලා තිනවා ධම්මොද්දච්චය කියන වචනේ පාවිච්චි කරනවා. භාවනා කරනකොට වෙනද නැති අවිසිල්ලක් එනවා. උද්දච්චයක් එන්න පටන් අර ගන්නවා ධම්මොද්දච්චය කියලා. ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා බුදුරජාණන් වෙනම භාවනා ක්‍රමයක් හඳුන්ලා දීලා තියෙනවා. සමත පූර්වංගම විපස්සනාව, විපස්සනා පූර්වංගම සමතේ යෝගනද්ද භාවනා කියලා තුනක් වෙන්නලා ඊට හාත්පසම වෙනස් ධම්මුද්දච්ච විග්‍රහිත මානස කියලා මෙන්න මේ වගේ ධම්මුද්දච්චක් පහළ වෙනවා මානි අන්න ඒක දැනගෙන ඒක දැකීමෙන්ම ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මතු වෙනකොටම මයිලක මේ තියෙන්නේ කාම මිත්‍යාචාරය නෙවෙයි කාම ඡන්දේ නෙවෙයි මේ කාමයේ සම්බන්ධ කුද්ධිකා සහ සූක්ෂම විතක්ක ද්වේෂය සම්බන්ධ පොඩි සහ සූක්ෂම විතර්ක කියලා ඒව හරියට අහුලන හැටි ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා සද්දන්ත කුලේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න හොඬේ දික් කරන්න වගේ හරියට යෝගාචරය භාවනාදී මේ හිතවිලි එනකොට ඒව අහුලන්න ඕන. තරහ වෙන්නත් එපා. අභිනන්දනය කරන්නත් එපා. මෙන්න මේ මේ කාමච්ඡන්දේ නැති වුණාට පස්සේ කාම මිත්‍යාචාරය නැති වුණාට පස්සේ මේ කාමය වෙනස් ස්වරූපෙකින් මෝදු වෙන්න පටන් ගන්නවා. අන්නේ මෝදු වෙලාදී පටන් ගන්න වෙලාවේදී Taman හරිය ටික දැනගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ අත්තායි යත්තනෝ නාතෝ කෝයිනාතෝ පරෝසියා කියලා Tamanට Tamanගේ සරණ මිස ඒ වෙලාවේදී කිසිම කෙනෙකුට Tamanට උදව් කරන්නත් බෑ. මේක කොච්චර Taman විශේෂඥ ඥානෙ ලැබුවත් තව කෙනෙකුට දෙන්නත් බෑ. ඒ කෙනා ඒ කෙනාගේ ඒ ආශ්‍රව ධර්ම මතුවෙනකොට එනදී අහුලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මිනිසා බුදුරජාණන් වහන්සේ කියපු ධර්ම කොටස් එකතු කරලා අපේ විසුද්ධි මාර්ග වගේ පොත්වල විපස්සනා උපක්ලේශ කියලා 10ක් පෙන්වලා දීලා තියෙනවා. භාවනා කළා ওই පරිණාම සම්දිස්ථාන සංක්‍රාන්ති අවස්ථාවට එනකොට යෝගාවචර හිතේ මතුවෙන මේ විවිධාකාර දේවල් හොඳ නරක දෙකටම වැටෙනවා. චින්තිකල් ඇවිස්සෙනවා. ගොජ දාන්න පටන් අරගන්නවා. මේ ගොජ දාන්න පටන් අරගන්නකොට මේක මනස ඇතුලේ නැත්තම් මෙතෙක්කල් මේ කාපට් එකේ යට තිබුණ කුණු වගේ යටි හිතේ තිබුණ ස්වභාව මතුවෙන හැටි දැකලා මේ තමයි නියම මමයා. මෙහෙම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ tire පිටිපස්සේ මේ සමීකරණේ වැඩ කරන හැටි සර්කිට් එක වැඩ කරන හැටි පේන්න පටන් ගත්තාම එක පැත්තකින් පුදුමාකාර සතුටක් එනවා මෙව්වා මතු කරන ක්‍රමයේ අතින් අපි දෙන්නේගේ වෙනසක් නැහැ යති මිනිස්සු ඔක්කොටම එකම මනුස්සකම තියෙනවා. මේ යටි හිත වැඩ කරන විදියට ඥාන පරිමේ බෙදයක් නැහැ. ඔක්කොම එක විදියට වැඩ කරන නිසා මේ ටික අවබෝධ කරනවා කියලා කියන්නේ තමන්ගේ මනස අවබෝධ කිරීමක් නෙවෙයි මානව මනස අවබෝධ කිරීම. මානවය කියන්නේ මේ විශාල මේ ශේස්ත්‍රය පිළිබඳව විශ්වගත අවබෝධයක් මෙතන තියෙනවා. ඒ නිසා මේක හරියට කැපකිරීම කරන්න ඕනේ. බිල්ලක් ගන්න මට්ටමේ. නර බිල්ලක්ම ඉල්ලනවා. මේ සාමාන්‍ය සව් බිල්ලක් දීලා රූපෙට රූපෙ දීලා බේරන්න බෑ මෙතන. මරන්න හදනවා වගේ. ආශාවල් ඔක්කොම අල්ලගෙන මේ වැඩේ කරන යනකොට අමොත් දැනගන්න ඕනේ මේ මට්ටම පැන්නගත්තට පස්සේ මේ මට හරි අමාරුයි මේ මේ කරගෙන යන්න ඒ ටික ටික ඉන්නේ කරගෙන කරගෙන යනකොට තේරෙනවා කවදාකවත් සංසාරේ අපි මේ වගේ ගැඹුරට අත දාලා නැහැ. ඒ ගැඹුරට අත දාන්න නම් කාමීත්‍යචාරයෙන් අයින් වෙන්න ඕනේ. කාම ඡන්දේ කියන නිවරණයට අයින් කරන්න ඕන. අයින් කළා උපේක්ෂාවක ඉඳගෙන අර ගොජේ එන්න අරින්න ඕන. ඒක මේ අර පිස්සු බල්ලෝ කෑවට පස්සේ විදකම් කරනකොට පිස්සු ඇද්දලනොයි කියලා එකක් කරන්නේ. ආයේ පිස්සු ඇද්දලා තමයි බෙහෙත් කරන්නේ. ඒකට මේ අලු පුහුල් අල අලු පුහුල් ගෙඩි ඒව කවල අර පිස්සු පිස්සු නැගිටවල ගන්න. වේදා ගාවට ගියාට පස්සේ පිස්සු ඇද්දලනවා. ඇද්දලා වතුරක් කරනවා. වතුරක් කරපුවාම මම දන්නේ මම අහපු තියෙන කතාවල බල්ලෙක් වගේ කෑ ගහන්න පටන් අර ගන්නවා වතුර ජල බීචික ආවා වගේ. ආන්නේ වගේ පිස්සු ඇද්දලා තමයි බුදුහාමුදුරු සනීප කරන්නේ. සනීප කරන තැනදී මේ සා විශාල සූක්‍රම උපක්‍රම මාර්ගය අපි සංසාරයට බඳින මේ ආශව ධර්ම දැකීමෙන්මයි දැනගැනීමෙන්මයි ඒකට වෙන්න පුළුවන්. ඒකම අනිත් පැත්තට කියනවා මේ දැකීමම මේ දැනගැනීමම මේ ලෙඩේට බේත කියලා. ඒක හිතෙන්නේ නැහැ මෙච්චර මේ කාමච්ඡන්ද කාම විත්‍යාචාරය නැති කරන්න අපි මෙච්චර pore කෑවා. කාමච්ඡන්දේ නැති කරන්න මෙච්චර pore කෑව නමුත් මේ කාම ආශව දැකීමේ කොහොමද නතර වෙන්නේ? ඒක ඊට වැඩිය ලොකු තොවිලයක් නටන්න වෙයි මේකට බර වැඩක් ඕන වෙයි කියලා හිතෙනවා. නමුත් ਸਰවඥාසේ දැකලායි කියන්නේ. ඉතින් ඒකට සමාන උත්තරයක් සමාන මේ සමාන්තර දෙයක් ඔය පසුගිය සත වර්ෂයේ හිටපු දක්ෂම ගණිතඥයා වෙන ඔය අයින්ස්ටයින් කතා කරලා තිනවා. අයින්ස්ටයින් ගණන් ශාස්ත්‍රය පිළිබඳ උගතෙක් එයා කියලා තිබුණා ඕනෙම ගානක උත්තරේ ගාන හරියට කියවන මනුස්සයාට ගාන දැකගත්ත වෙලාවෙම හම්බ වෙනවා කියලා. ගාන හොඳට කියවන්න පුළුවන් නම් උත්තරේ ඒකේ තියෙනවා. අපි ගාන හරියට කියව ගන්න නැතුව මොන සමීකරණයේ යෙදුවත් මොන ප්‍රමේයයේ යෙදුවත් අපිට කවදාකවත් ගානේ උත්තරේ දැනගන්න බෑ. ඊට පස්සේ හොඳට ගාන තුන් හතර සැරයක් කියවන්න කියනවා කියවනකොට උත්තරේ එතන තියෙනවා. ඊට පස්සේ ඒක අපි පොතේ ලියනකොට ඉස්සලා ගාන ලියන්න ඕන. ඊට පස්සේ යොදන සමීකරණය යොදනවා. ඊට පස්සේ ඒක සුළු කරනවා. ඊට පස්සේ ඊගා ප්‍රමේය යොදනවා. ඊගා සුළු කරනවා. ඒ පියවර මොකටද? උත්තර පත්‍ර බලන මිනිහට තේරුම් ගන්න විතරයි. Taman ගාන විසඳලා ඉවරයි. ලියන්න ඉස්සලම ගාන විසඳලා ඉවරයි. විස්තරය ඕන වෙරන්නේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන දැන ගැනීම සඳහා පමණයි. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ආශව ධර්ම දැක්කට පස්සේ එයා Tamanගේ ජීවන රටාව සකස් කරගන්නවා. වචනේ සකස් කරගන්නවා. ක්‍රියා සකස් කරගන්නවා මේක නොදැන නොබලා හිතියට වැඩිය මේ ආශෝ ධර්ම ක්‍රියාත්මක වෙන ඒ පද්ධතියදී දැක්කට පස්සේ ඉෂ ක්‍රමයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් සකස් කරගත්තට පස්සේ තමයි ඒ කෙනාට බුද්ධිය ලැබෙන්න පටන් ගන්නේ. ඒ කෙනාට ඒ ආනිසංස දීර්ඝ කාලයෙන් ලැබෙන්න හම් වෙන්නේ ඒ ආසව ධර්මෙන් මතු නොවන ආකාරයට යෝනිසමනස්කාරය යොදලා යම් ආකාරයකට ගත කිරුවොත් ආසව ධර්ම මතු වෙනවාද ඒ ආසව ධර්ම මතු නොවන තාලයට වචන කතා කරනවා යම් ආකාරයට ක්‍රියා කිරුවොත් ආසව ධර්ම එනවද ඒ ආකාරයේ නොවන විදිහට ක්‍රියා කරනවා යම් ජීවන රටාවක් හිටියොත් ආසව ධර්ම මතු වෙනවද ඒ ජීවන රටාව පැත්තක දාලා යහ ජීවන රටාවට එන්නේ බුදුන් අන කරපු නිසා නෙවෙයි දඩ ගහන නිසා නෙවෙයි. රාජබයකට නෙවෙයි මේ ආශ්‍රව ධර්ම දැකපු වෙන. ඒක නිසා මේ සබ්බාසව සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කරලා තිනවා සබ්බාසව සංවර පරියාය සූත්‍රය කියලා ඒකට නම් කරන්නේ. මේක පෙන්නලා දෙන එක තමයි බුදු ඇහෙන් කරන්න පුළුවන් දේ. අපි දැනගත්තත් නොදැනගත්තත් මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් යනවා. ඒක කවදාකවත් එක එකනාගේ හිතසුව පිණිස නෙවෙයි තියෙන සංසාරයට බඳින්නමයි. කෙලෙස් ඇති කරන්නමයි. කර්ම රැස් කරන්නමයි. නමුත් ඒක උඹම දකින්නකම් උඹට සාන්තියක් නැහැ. දකින්න වෙන්නේත් අබැග්ගයක් කරා. අත්තරද්දක් කරා. අසතියක් කරා. කෙලෙසයක් කරා. ඒ නිසා අපි අත්තරද්ද අයින් කරන කෙලෙස් අයින් කරන යන්න හදන ගමනේ කවදාකවත් හරපද්ධතියක් නැහැ. අපි හරහා සිද්ධ වෙන හැම වැරද්දකදීම අපිට දැනගන්න පුළුවන් අපි කැමැති වුණත් අකමැති වුණත් මේ ආසව අනුසය ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ ආසව අනුසය ධර්ම ක්‍රියාත්මක වීමෙන් අපි ඔක්කොම සමානයි. නොතෙතෙන් යන්න බෑ බීතික්‍රම කෙලෙස්, පරිඋත්තාන කෙලෙස් කියන දේවල් පිළිබඳව යම් සූරගතියක්, යම් දක්ෂගතියක් ඇති වෙච්ච කෙනාට විතරක් මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ. මේ සරුවචනාතිකේ නෛර්යානික සත්‍යය මේකයි කියලා ඒතියෙදි ඉදිරියට යන කෙනාට මේක තමයි හම්බ වෙන සූක්ෂම ප්‍රගති පරීක්ෂණය. හැබැයි ඒකෙදි පිළියමක් කියලා දෙයක් නැත්තේ නෑ දැකීමමයි පිළියම. දැන ගැනීමමයි පිළියම. ඉතින් ඒ නිසා අපි පමා කිරුවොත් මේක මරණ මොහොත වෙනකන් හෝ ලෙඩ වෙනකන් හෝ වයසට යනකන් හෝ අපි එන්නේ එන්නේ වෙන්නේ මොකද්ද අපේ ඉඳුරංගේ ශක්තිය නැති වෙලා පරදින සටනක් බවටපත් වෙනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා ජීවිතේ ප්‍රථම යාමේ කලුකෙස් පවතිද්දී භද්‍ර යෞවනයේදී ඒක හොඳට ඒ වෙලාවේ ආශෝ ධර්ම මතුවලා එන වෙලාවේදී මේක දැක්කනම් එයාට ඒ ජීවිතේට ගොඩාක් ශාසනික ආනිසංස වැඩි. එහෙම නැත්නම් මැදි වයසේදී හො දැක්කනම් නා කී වෙලා හොට්ට පිටත් පිරිලා හොට්ට බිම ඇවිල්ලා ඇවිල්ලා කිරුවට පස්සේ මොන ආතවානුසේද අර ගිනි කබලයි ඇල පිටියයි අරගන්න වයස. හැබැයි ඒත් වාසියක් තියෙනවා ඊගාවාත්මයට යනකොටවත් පරිප්පු කන හැටි තේරෙනවා. කන පරිප්පුවේ ප්‍රමාණය තේරෙනවා. ඒ නිසා ඒ කටියටත් නරකක් නැහැ. උනෝනේ ආනිසංස විදින්න ඒ ආශ්‍රව ධර්ම ගලන මූල මූල වයසදීම ඒක හිතා ගන්නවත් බෑ. මේ මන්ද දශකයේදී ක්‍රීඩා දශකයේදී වර්ණ දශකයේදී මේ දශක තුනේදී ආශ්‍රව වැක්කිරෙනවා. ඒ වර්ණ දශකයේදී මේක දැක ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අවුරුදු 20ත් 30ත් අතර වයසේදී මම ඒ වයසේ භාවනා කරන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි දැකපුවා මට වඳින්න හිතෙනවා. යකෝ මේ පුදුමාකාර එළවීමක් එපාය මේ වයසේදී මිනිස්සෙක් මේ මේ භාවනා පැත්තට යන්නේ. මිලෝ කපට යන්නේ නෑනේ යනවා ඒ දවසේ පෙන් කෙලලා ඉවර වෙලා තමයි 60 පිරනකොට තමයි යන්නේ පන්සල් වල. දැන් නරකක් නෙවෙයි මම මේ පෙන්නලා දෙන්න හදන්නේ මේ වයසටත් ඉස්සරනේ විසාකාව පඬිස සාමණේර සංකිච්ච සාමණේරලා මේක දැක්කේ. නිසා සරුවචන්සේ කියනවා වයසේ බලපෑමක් තියෙනවා. නමුත් හොඳට ගෙනෙන ලද උපනිෂේ සම්පත්‍ය සහිත ජන්මසහිත කෙනාට ඒ පුංචි වයසේදී උනත් දැනගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාමයේ දඟලන බව හැබෑව අතුයිටි විහිදී මල් පිහිපිලා සැරට වැඩෙන බව හැබෑව. නමුත් මේ සතියට පුළුවන් ඒ වෙනුවට හරියට ඒ ක්‍රමවේදයේදී ගායනකොට එයා මොන 18 තනි නැටුවත් මොන වේසෙන් ආවත් මොන උලිහිලි පෑවත් මේ එන්නේ කාමයේ කියලා වීතික්කම මට්ටමේ වශයෙන් හෝ පරිඋත්ථාන මට්ටමේ හෝ අනුසය මට්ටමේ අඳුනාගත්තොත් සම්පූර්ණ බලපිළිවෙල ඒක ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඔය යක්ෂ වෙදකම් කරන වෙජ්ජම් කරන එහෙම නැත්නම් ඔය යක්කුත් එක්ක වෙන යකදුරයි කියලා කියන්නේ. ඒ යකතුරාගේ ශක්තිය තමයි ඉස්සරහට එන යකාගේ නම කියලා කතා කරන්නේ. සීරියකා එනවනම් තෝ සීරි ඔඩ්ඩි මාසිනා සීරි මාසිනාද කියලා ඇහුවොත් එම යස් සර් කියනවා. බය වුණොත් පැනලා කනවලු. ඒ නිසා මේ මිනිස්යාගේ තියෙන බය නැතිකම තමයි එන යකා අඳුරනවා. ඒ වගේ තමයි එන කෙලෙසේ නම අඳුර ගන්න පුළුවන්. ඒ බුදු බලය තමයි. අපි මෙතෙක් කල් ගියේ ගමන තමයි. ඒ නිසා අපි කෙලෙස් පිළිබඳව ඒ සාධනීය හැඟීමෙන් කරන කෙලෙස් අභිරමණය කරන්න නෙවෙයි. එනකොට අවශ්‍ය උපකරණ තියාගෙන යන්න. ඒ සඳහා යෝ සීල ශික්ෂා සමාධි ශික්ෂා උදව් කරන්නේ. අපිට අද සාකච්ඡා කරගන්න පුළුවන් උනේ කාම තණ්හා භව තණ්හා කියන කොටස් දෙක විතරයි. අපි බලමු දැන් වෙලා ගත වෙලා තියෙන නිසා මේක ටික අමාරුයි වගේ මට තේරෙනවා නිකන් පැංගිරි ගතියට වගේ තියෙන කහට ගතිය තියෙන අල්ලන්න අමාරුයි. නමුත් මම හිතනවා දවස් දෙක තුනක් එකම බෙහෙත පොනකොට ඕක ටිකක් දිරවගෙන එයි. ඉතින් අපි හෙට දවසෙත් අනිද්දා දවසෙත් මේ මූලික හඳුනා ගැනීම සඳහා බණට ඉඩ තියලා අද දවසේ ධර්ම දේශනාව මෙතෙක් ඉදිරිපත් කරලද කරුණු මේ කරගෙන යන වැඩේ ධෛර්යයෙන් ශක්තියෙන් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා චිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා